තෙරුවන් සරණයි හැමදෙනාටම අද අපේ සුපුරුදු සදහම් හමුව අප මේ ආරම්භ කරන්නේ අද 2020 වර්ෂයේ ජූලි මාසයේ 19 වෙනි ඉරුදින උදෑසන 6 සිට 8 කාලේ අපි මේ දහම් හමුව සඳහා වෙන් කරගෙන තිබෙනවා ශ්‍රී ලංකා වේලාවෙන් අපි දහම් හමුවට එකතු වන්නේ අන්තර්ජාලය ඔස්සේ පවතින වාතාවරණය නිසා ස්කයිප් මාධ්‍යයෙන් තමයි එකතු වන්නේ.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 දෙයක් නිසාවෙන් ඊට අදාළ දැනුම අවබෝධය කුසලතා වර්ධනය කර ගැනීමයි අප මේ කරන්නේ විශේෂයෙන් දහම් හමුවකින් දහම් සාකච්ඡාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම මාර්ගය වඩාත් හොඳින් විවර කරගන්න ඒ වගේම අපි මේ ධර්ම මාර්ගය නැත්තු හැටියට අපිට තියෙන ගැටලු ප්‍රශ්න මොන හරි තිබේ නම් ඒවා සාකච්ඡා කරලා ඒවා විසඳා ගන්න. මේ ආදී වශයෙන් අපි අපේ මේ යන ගමනට උපකාරක උපකාරක ධර්මයක් උපකාරක ක්‍රියාකාරකමක් විදියටයි අප මේ සදහම් හමුව මේ ධම්ම මණ්ඩපයේ ධම් සභාව මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. ඉතින් අපි මේ වෙනුවිට මාතෘකාවක් හැටියට තේමාවක් හැටියට මේ සතිමත් බව වැඩිම කියන තේමාව තියාගෙන මහා සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශයේ හැටියට තියාගෙන මේ සාකච්ඡා මාලාව කරගෙන යනවා. එවැනි සාකච්ඡාවක් අපි තෝරා ගන්නත් හේතුව මේ නිවන් මඟ මූලික වශයෙන් ගත්තොත් ශික්ෂා තුනකින් සහ අංග 8කින් යුක්තයි. ඒක හැමෝටම මේ පිළිබඳව න්‍යායික දැනුමක් තිබෙනවා. එහෙත් මේ නිවන් මඟ වැඩිම ප්‍රායෝගිකත්වයට යොමු වුණාම කොහොමද අපි නිවුණු සැනසුණු පුද්ගලයා බවට පත් වෙන්නේ කියන කාරණයට එළඹුණාම අපිට මේක කෙටි මඟක් පහසු මඟක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ අනුව බැලුවොත් බුදු පියාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන දේශනාව ආරම්භ කරලා තියෙන්නෙම ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියයි. ඒකායනෝ මග්ගෝ කියලා ආරම්භ කරලා තියෙන්නේ. පහසු මග කෙටි මග වශයෙන්. ඉතින් අපිත් ඒ අනුවයි මේ සතිපට්ඨාන ක්‍රමය නිවීම සැනසීම සඳහා සතිපට්ඨාන ක්‍රමය උපයෝගී කරගන්නේ. එතෙන්දි ප්‍රමුඛතාවයේ දීලා තියෙන්නේ මූලික කුසලතා තුනකට. අවදිමත් බව, විමසුම් සහගත භාවය සහ උත්සාහවන්ත භාවය. සති ධම්මවිචේ විරිය. සති සම්පජඤ්ඤ විරිය. කියන මේ කුසලතා තුන. ඉතින් ඒ තුන වර්ධනය කර ගැනීම පළමු පියවර හැටියට උගන්වනවා ආරම්භයේදීම එතෙන්දි කිසිම ආගමික භාවයක් කිසිම දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ මේ තුන වර්ධනය කරගන්න. සීලයක පිළිපීමක්වත් ඒ කිසිම ආගමික භාවයක් මොකක්වත් අවශ්‍ය නැහැ ඕනෑම පුද්ගලයෙකු. යෝහි කෝචි කියලා තමයි මේ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. යෝහි කෝචි කියන්නේ කවුරු හරි. මොන ආගමේ මොන ජාතියේ මොන රටේ මොන තැන මොන වෘත්තියේ ඉදලා හිටියත් ඒ තැනත්තා බෞද්ධ වෙන්න ඕනේ නැහැ. මේ කුසලතා තුනෙන් පටන් ගත්තොත් එයාට මේ මාර්ගයේ යන්න පුළුවන්. ඉතින් සතිය කියන එක ආරම්භ කරන්න කිසිම සුදුසුකමක් අවශ්‍ය නැහැ. පුද්ගලයෙක්ගේ විශේෂ සුදුසුකමක් ඕනේ නැහැ. මොකද සති පාඩම ආරම්භ වෙන්නේ ආනාපාන සතිය. එකම සුදුසුකම හුස්ම වැටෙනවා නම් එච්චරයි. මම හිතන්නේ මේ සුදුසුකම ඔක්කොටම තියෙනවානේ. ඉතින් ඒක නිසා සතිය ආරම්භ කරන්න වෙන කිසිම සුදුසුකමක් කොමනා කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ හරි සරලව මේක අපිට කියලා දීලා තියෙනවා. සාවධාන බව ඇති කරගන්න වර්තමාන මොහොතේ අවදිමත්ව ඉන්න, දැනුවත්ව ඉන්න. ඉස්සර වෙලා මේක නිසා මේ සිදු වෙන දෙයකට අවදි වෙන්න පුරුදු කරා. ආනාපානය කියන්නේ අපි කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. ඒකට අවදියෙන් ඉන්න අවදියෙන් ඉන්න කියලා කියන්නේ ඒකට සාවධාන වෙන්න පුරුදු කරා. ඊට පස්සේ තමන් කරන සරල ක්‍රියාවකට අවදි වෙන්න පුරුදු කරා. සරල සරල ක්‍රියාවකට. ඉරියාපත සතියේදී උගන්වන්නේ සරල හතර ඉරියව්වයි කියන්නේ. හතර ඉරියව්ව කියලා ඉතින් තවත් ඉන් එහාට යම් ඉරියව්වක ඉන්නවද? ඉරියව්ව සතිය පවත්වා. ඉරියව්ව කියන එක අපි සාමාන්‍යයෙන් අපි හිතාමතා තමයි හුඟක් වෙලාවට ඉරියව් පවත්වන්නේ. නමුත් ඒක නිසා මෙතෙන්දී සචේතනික ගතියක් තියෙනවා. දැන් හුස්මේ නෑ සචේතනික ගතියක්. හුස්ම අචේතනිකයි. චේතනාත්මකව කරන වැඩක් නෙවෙයි. එතකොට අචේතනික ක්‍රියාවකට අවදි වෙන්න පුරුදු කරලා ඊට පස්සේ සචේතනික ක්‍රියාවකට අවදි වෙන්න පුරුදු කරනවා. ඉරියාපත. ඊට පස්සේ තවත් සංකීර්ණ විදිහට සම්පජඤ්ඤ සතියේදී අපි එදිනෙදා කරන වැඩවලට අවදි වෙන්න අවදිමත් වෙන්න <clears throat> දැනුවත් වෙන්න පුහුණු කරන. ඉතින් ඕකට කිසිම සුදුසුකමක් ඕනේ ඕන කෙනෙකුට පුළුවන්. සාමාන්‍යයෙන් බහ තේරෙන වයස කුඩා දරුවෙකුට උනත් පුළුවන් සතිය වඩන්න. ඒක අපිට ඔය පොඩි ළමයි එක්ක වැඩ කරනකොට තේරිලා තියෙනවා හරි ඉක්මනින් සතිය කියන එක කුඩා ළමයි අල්ලගන්න. පාසල් වල වැඩසටහන් වලදී අපිට ඒක වැටහිලා තියෙන. ඒගොල්ලන්ට ඒක ඉක්මනින් පුහුණු වෙන්නත් පුළුවන්. ඒගොල්ලොන්ගේ හිත උඟාක් බාහිර දේවල් වලට යන ස්වභාවය අඩුයි. ඒගොල්ලන් ප්‍රශ්න ගැටළු නැහැ හිතන දේවල් අඩු නිසා සාවධාන කුසලතාවය ඇති කරගන්න එක හරි පහසුයි. ඉතින් ওই විදිහට මේ සතිපට්ඨාන ක්‍රමේ මූලික කුසලතාව පළවෙනි කුසලතාව හැටියට ගන්න මේ සාවධාන බව. ඉතින් සාවධාන වුණ කෙනාට එතන ඇවිලිලා එනෝ සම්පජානකාරී ලක්ෂණයක්. අවධානයේ තිබ්බොත් ඕනම දෙයක අවබෝධය එනවා. මොකද අපේ පසින්දුරන් සහ මනස තමයි අපේ සක්‍රීයව තියන්නේ ස්ටෑන්ඩ් බයි තියන්නේ මේ සතිය ලක්ෂණය ඒක. ඔය පංචේන්ද්‍රයන්ගෙන් මොකක් හරි එක ඉන්ද්‍රියක් සහ මනස සක්‍රීයව තියෙන. ඒකාග්‍ර කරලා තියෙන. ඒක තිබ්බම ආයෙ උගන්වන්න ඕනේ කවුරුවක්වත්. ඒ අපි සාවධාන වුණු අරමුණ පිළිබඳ අවබෝධය එනවා. ඒ අවබෝධය මූලික වශයෙන් අපි කියනවා එහි එහි සුවිශේෂ ලක්ෂණ ඒ මොහොතේ පවතින සුවිශේෂ ලක්ෂණ ස්වලක්ෂණ අවබෝධ වෙනවා කියලා. අපි යමකට අවධානය යොමු කළොත් ඒ ඒ මොහොතේ අපි අවධානය යොමු කරගෙන ඉන්න අවස්ථාවේ එම අරමුණේ පවතින යම්කිසි සලක්ෂණයක් තිබේද? ඊට සුවිශේෂ වූ ආවේනික ලක්ෂණයක් තිබේද? ඒක වැටහෙනවා, ඒක අවබෝධ වෙනවා. ඒක මේ සතිය පැවැත්වුවොත් ඕනම කෙනෙකුට සිද්ධ වෙන දෙයක්. ඉතින් සාමාන්‍යයෙන් <clears throat> විඥානයේ තියෙනවා, හිත තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය ක්‍රියාත්මක ඉන්ද්‍රිය ප්‍රසාදයක් තියෙනවනම් ඒ දේ සිද්ධ වෙනවා. සලක්ෂණ වැටෙනවා. ඔය ආනාපාන සතිය ගත්තොත් අද අද අපේ අවධානය කොහොමද දස සංඥා වලින් 10 වෙනි එකට ආනාපාන සති සංඥාවට ඉතින් එහි යම් යෝගියෙක් සිහිනුවන පැවැත්වුවොත් අර ස්වභාවික වූ අචේතනික ක්‍රියාවට එහි එම මොහොතේ පවතින ගති ලක්ෂණය සොලක්ෂණය අවබෝධ වෙනවා අපිට කල්තියා කියන්න බෑ කිසියම් අරමුණක සොලක්ෂණය කොහොමද කියලා ඒ කියන්නේ එම මොහොතේ පවතින වර්තමාන මොහොතේ පවතින ගති ලක්ෂණය කුමක්ද කියලා කල්තියා කියන්න බෑ. එම මොහොතේ සාවධාන වුණොත් නැත්නම් වර්තමාන මොහොතේ සාවධාන වුණොත් සතිමත් වුණොත් අන්න ඒ තැනත්තාට ඒ සතිමත් වුණු තැනත්තාට ඒ අරමුණේ එම මොහොතේ පවතින සතිමත් වූ මොහොතේ පවතින ස්වලක්ෂණය සුවිශේෂ ලක්ෂණය ඒත අනන්‍ය වූ ලක්ෂණය ගතිය ගුණය අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒක බුදුරජාන් වහන්සේ ඔය දීගං වාරස්සං වාදී වශයෙන් නිකන් උදාහරණ හැටියට දක්වලා තියෙනවා. ඉතින් ඒක ඒක කල්පියා කියන්න බෑ. මේක සතිමත් වුණු කෙනා තමයි දන්නේ. දැන් මම මේ දේට අවධානය යොමු කරගෙන ඉන්න මෙහි වර්තමානයේ මේ මොහොතේ පවතින ගතිය, ගුණය, ස්වરૂපයේ ස්වභාවයේ ලක්ෂණය මේකයි කියලා. ඉතින් ඒකත් අපිට වැදගත් වෙනවා මොකද අපිට මේ හැම අරමුණක් සමගම ගනුදෙනු කරන්න වෙන්නේ වර්තමානයේ. මේ අරමුණු කියන ඒවා දැන් දන්නවා අරමුණු කියන වචනෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා. ඇහැට පේන දේ, කනට ඇහෙන දේ, නාසයට දැනෙන දේ, දිවට දැනෙන දේ, කයට ස්පර්ශ වශයෙන් දැනෙන දේ සහ මනසට වැටහෙන දේ. මේ අය තමයි අරමුණ කියන්නේ වර්තමාන මොහොතේ. එතකොට ඒකත් එක්ක තමයි අපි අපිට ගනුදෙනුවක් තියෙන. ගනුදෙනුවක් කියන්නේ ඉතින් ඒක එක පැවැත්ම තියෙන්නේ ඒකත් එක්ක. මේ වර්තමාන මොහොතේ ඔය ඉන්ද්‍රිය ගෝචර වන ඉන්ද්‍රිය ආරම්මන හයත් එක්ක තමයි පැවැත්ම කියන එක තියෙන්නේ. එතකොට මේ පැවැත්මේදී අපිට වැදගත් වෙනවා මේ වර්තමානයේ මේ ඉන්ද්‍රිය ආරම්මනේ ඇති ගති ස්වභාවය තේරුම් ගැනීම. මම සරල උදාහරණයක් කිව්වොත් දැන් අපි වර්තමාන මොහොතේ දැන් අපි ගමනක් යමින් ඉන්නවා නම් වර්තමානයේ කාලගුණ දේශගුණ தත්ත්වය අපිට වැදගත් වෙනවා. අපි නිවසින් බහැරට යනවා නම් එතකොට අපිට වර්තමාන මොහොතේ කාලගුණ දේශගුණ தත්ත්වය වැදගත් වෙනවා. ඊයේ තිබ්බ එකවත් හෙට තියෙන එකවත් නෙමෙයි. දැන් කාලගුණ දේශගුණ தත්ත්වයේ තමයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් දැන් අපි යම් උපකරණයක් ද්‍රව්‍යයක් භාණ්ඩයක් වස්තුවක් පරිහරණය කරමින් ඉන්නවනම් අන්න ඒ දැන් එහි තියෙන ගුණය එහි තියෙන ගතිය ලක්ෂණය ස්වરૂපයේ ස්වභාවය ඒකයි වැදගත් වෙන්නේ. ඒක අඳුනාගත්තොත් අපිට ඒක අවබෝධ කරගත්තොත් ඒ දේත් සමග මනසේ කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒකයි මේ වර්තමානයේ අරමුණේ ස්වලක්ෂණය හඳුනා ගන්නවා කියලා කියන්නේ. සුවිශේෂ ලක්ෂණය. ඒක ඒක වර්තමානයේ විතරක් තියෙන එකක්. ඒක අතීතයේ තිබ්බ එකවත් අනාගතයේ තියෙන එකවත් නෙමෙයි වැදගත් වෙන්නේ. පුද්ගලයෙක් ගත්තොත් උදාහරණයක් හැටියට අපි පුද්ගලයෙක් ආශ්‍රය කරනකොට දැන් මම තවත් පුද්ගලයෙක් එක්ක ඉන්නවා කියලා හිතන්නේ. කතා කර කර හෝ යම්කිසි වැඩක් කරමින් හෝ තවත් කෙනෙක් එක්ක ඉන්නවා. ඒතකොට තවත් කෙනෙක් එක්ක ඉන්නවා නම් වැදගත් වෙන්නේ යාගේ අතීතේ තිබුණු ගති ලක්ෂණවත් අනාගතේ යාගේ ඇති වෙන්න පුළුවන් ගති ලක්ෂණයක්වත් නෙවෙයි. දැන් මේ මොහොතේ මාත් එක්ක ඉන්න අවස්ථාවේ එයාගේ මානසික ස්වභාවය, කායික හැසිරීම ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක ගනුදෙනුව යන්නේ නිතරම මේ වර්තමානයේ යාගේ සිතුම් පැතුම් රටාවයි කායික හැසිරීමයි එක්කනේ. එතකොට ඒක අපි තේරුම් කරගත්තොත් වර්තමාන මොහොතේ තියෙන දේ අවබෝධ කරගත්තොත් ඒක වැදගත් අපිට පැවැත්ම සඳහා. එතකොට මේ සතිය පිහිට පිහිටෙව්වම යම් අරමුණකට එහි වර්තමාන අරමුණේ වර්තමාන ගති ලක්ෂණේ අපි ඒකට කියන ස්වලක්ෂණේ සුවිශේෂ ලක්ෂණේ ඒක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. තවදුරටත් ඔය ඔය ස්වලක්ෂණය කියන එක ඇත්ත වශයෙන්ම මේ ඒක කවුරුවත් විශේෂයෙන් උගන්වන්න ඕනේ නැහැ. අරමුණ මේ ඉන්ද්‍රිය අරමුණට යෙදිලා විඥානයේ අවදිව තියෙනවා නම් ඒක අවබෝධ වෙනවා. හැබැයි මේ ධර්ම මාර්ගයේ ස්වලක්ෂණයට එහා ගිහිල්ලා පොදු ලක්ෂණ අවබෝධ කර ගැනීමක් තියෙනවා. පොදු ලක්ෂණ කිව්වේ දැන් අපි හැමෝම දන්න ඔය පොදු ලක්ෂණ මොනවද කියලා අනිත්‍ය ලක්ෂණය අනාත්ත ලක්ෂණය මේ දස සංඥා වලින් කිව්වොත් අසුභාදීනව ලක්ෂණ විපරිණාම සමුදේවය පටිච්ච සමුප්පන්න වැනි ලක්ෂණ. එතකොට ඒවා එකපාරටම ඔය මේ සාමාන්‍යයෙන් අවබෝධ වෙන්නේ නැහැ. ඒක ටිකක් පඤ්ඤාවෙන් අවබෝධ වෙන දෙයක්. විඥාණයෙන් අවබෝධ වෙන දේ පඤ්ඤාවෙන් අවබෝධ වෙන දේ දෙකක්. සාමාන්‍යයෙන් විඥාණයෙන් අවබෝධ වෙන දේ මනුස්සයාට විතරක් නෙවෙයි ඕනෑම සත්වයකට අවබෝධ වෙනවා. මොකද විඥාණයේ ඇති ඕනෑම සත්වයකට විඥානනය වෙනවා. ඒක 아무තු 아무තු මහා දක්ෂකමක් කුසලතාවයක් නෙවෙයි. ඒක ඕනම කෙනෙකුට තේරෙනවා. ඇහැ ඉදිරියට රූපයක් ආවොත් කන ඉදිරියට ශබ්දයක් ආවොත් නාසයට දිවට ගයට ගඳක් රසක් පහසක් දැනුණොත් ඒක විඥානනය වෙනවා විඥානනය වෙන ලක්ෂණය තමයි විඥාන කියන්නේ විඥානාතීති විඥාන ඒක අර වෙන් කරලා අඳුනා ගන්නවා කියන එකනේ විඥානන කියන්නේ හැබැයි ඊට එහා පොදු ලක්ෂණ හඳුනා ගැනීම හඳුන්වන්නේ පජානාති කියලා ඔබ දන්නවා මේ මහා සතිපට්ඨාන දේශනාවේ යොදන්නේ වචනේ විජානාති කියන වචනේ නෙමෙයි. නිතරම සතිපට්ඨාන දේශනාවේ යොදන්නේ පජානාති කියලා. පජානාති. පජානාති කියනකොට ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රඥාවෙන් දැනගන්නවා කියන එක. විශේෂයෙන්ම අර ස්වලක්ෂණ ඉක්මවා ගිහිල්ලා පොදු ලක්ෂණ හඳුනා ගන්නවා කියන එකයි. පොදු ලක්ෂණ අඳුනා ගන්නවා කියන්නේ. එතකොට මේ පොදු ලක්ෂණ අඳුනාගත්තොත් තියෙන විශේෂත්වය ඇයි අපි ඒ අඳුනාගත යුත්තේ? සොලක්ෂණ ටික දැනගත්තම මදිද? මදිද? අත් වශයෙන්ම සොලක්ෂණ පමණක් දැන ගැනීම තුල සිද්ධ වෙන්නේ ඇලීම ගැටීම මූලාව කියන එක දිගටම ඉදිරියට යන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු පුද්ගලයෙක් උදාහරණයට ගත්තොත් අපි ආශ්‍රය කරන මේ වර්තමාන මොහොතේ ආශ්‍රය කරන පුද්ගලයා සතුව තියෙන්නේ හොඳ ලක්ෂණ කියලා. එයා ප්‍රියමනාපයි, ප්‍රියශීලී, සාමකාමී, ආදරණීයයි. එහෙම ගති ලක්ෂණ කියලා හිතමු. එතකොට මේ ගති ලක්ෂණත් එක්ක බැඳීම ඇති වෙනවා. මොකද එතන තියෙන්නේ සුඛ වින්දනයක්, සුඛ සුඛ වේදනාවක්. ඒ වගේම පුද්ගලයාගේ ගති ලක්ෂණ හොඳයි. ඉතින් ඇලීමකට තමයි අපි යන්නේ පුද්ගලයාත් එක්ක විශේෂ බැඳීමක් රාග බන්ධනයක් ඇති කරගන්න. අනිත් පැත්තෙන් අපි හිතමු මේ වර්තමාන මොහොතේ තමන් සමග සිටින පුද්ගලයා ටිකක් රළු ගොරෝසුයි පරස වචන කියන කරදරකාරී බාධා කරන තැනැත්තෙක් කියලා. එතකොට දුක්ඛ වේදනා ස්වභාවයේ එන්නේ පටිඝානුසය, ද්වේෂය, තරහ, අමනාපය තමයි මතුවලා එන්නේ. ඒ මොකද ඒ ස්වලක්ෂණය විතරයි අඳුනන්නේ. වර්තමාන මොහොතේ තියෙන ඒ ඒ පුද්ගලයාට එම මොහොතේ ආවේනික ගුණය, ගතිය විතරයි අඳුනන්නේ. එතකොට ඒකත් එක්ක ගනුදෙනු කරන්නේ ඔය ඇලීම් ගැටීම් මුලාවීම් හැටියට තමයි. නමුත් යම් කෙනෙකුට වැටහුනොත් මේ වර්තමාන මොහොතේ තියෙන මේ මොහුගේ මේ ආදරණීය ගෞරවනීය ලක්ෂණය මේ සාමකාමී ගතිය මේ ප්‍රේමණීය ගතිය අනිත්‍යයි කියලා. ඒක නිත්‍ය දෙයක් නෙවෙයි කියලා වැටහුනොත් ඊට වැඩිය ගැඹුරක් තේරෙනවා නේද? අපි මුගක් වෙලාවට මේ වර්තමාන මොහොතේ අපි අත්විඳින ගතිය, ගුණය, ස්වરૂපයේ ස්වභාවයේ ලක්ෂණය පිළිබඳ ඇති කරගන්නේ නිත්‍ය සංඥාවක්. මේක මේක මේක තමයි මෙයාගේ හැටි. මේ පුද්ගලයා මෙහිමයි. ගෞරවනීයයි, ආදරණීයයි, සාමකාමී, හොඳයි. නිත්‍ය සංඥාවකින් තමයි ඉන්නේ. අනිත් පැත්තෙන් අර නරක ගති ගුණයක් එකක් මේකක් තියෙනවා නම් ඒක ගැන බොහෝ වෙලාවට නිත්‍ය සංඥාවෙන් ওই මිනිස්සයා නම් හදන්න බෑ කවදාවත්. මහා නරක මිනිස්සෙක් ආදී වශයෙන් කියලා ඒ නිත්‍ය සංඥාවෙන් ඉන්නේ ඒක වෙනස් වෙනවයි කියලා ඒ මිනිස්සයා වෙනස් වෙන්න පුළුවන්නේ. ඕනම වැරදි පුද්ගලයෙකු වෙනස් වෙන්න පුළුවන්. මේ මේ බුද්ධ ශාසනය දිහා බැලුවොත් මේ ශාසනයේ මුල් කාලීන මහරහතන් වහන්සේලා කියලා කියන්නේ මේ ධර්ම මාර්ගයට එන්න කලින් මා හොරු, තක්කඩිව, අපරාධකාරයෝ, මිනිමරු අපේ ශාසනේ මහා ශ්‍රාවකයන් වහන්සේලා සමහර ඇත්තෝ. එතකොට ඒ ඇත්තෝ කොහොමද මේ මේ අරිහත් භාවයටපත් වෙලා මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙන්න පුළුවන් වෙනස් වීම කියන එක. ඊට අදාළ හේතුව යෙදුනම වෙනස් වීම සිද්ධ වෙනවා. ඒතකොට ඒක නිසා අපි නරක පුද්ගලයා මේ මෙහෙම නරකය කියලා එහෙම නිත්‍ය සංඥාවක් ඇති කරගන්නේ නැහැ. අඟුලිමාල හාමුදුරුව පිළිබඳව සාමාන්‍ය මහජනතාව තුළ තිබුණේ නීත්‍ය සංඥාවක්. ඔය මිනිහා මිනිමාරුවා. කියලා තමයි මේ මේ නීත්‍ය සංඥාවෙන් අයිමුනේ නේ. හැබැයි බුදුරජාන් වහන්සේටවත් අනිත් ආර්ය ශ්‍රාවකයා තුළ එහෙම නීත්‍ය සංඥාවක් නැහැ. ඒ වෙනස් වෙන්න පුළුවන් නේ. එයා වෙනස් වෙලා නේද? ඇත්තටම වෙනස් වෙලා. වෙනස් වීමේ හැකියාව තියෙනවා. නමුත් මේ මෙන්න මේ ගැඹුරු තලයේ මේ ධර්මතා අනිත්‍ය ධර්මතාව හොඳ කෙනා නරක අතර හැරෙන්න හැරෙන්න පුළුවන් පෙරලෙන්න පුළුවන් ඊට අදාළ හේතු යෙදුනොත් නරක කෙනා හොඳ පැත්තට හැරෙන්න පුළුවන් ඊට අදාළ හේතු කාරණා යෙදුනොත් අන්න ඒවා පොදු ලක්ෂණ සියලු නාම රූප ධර්මතාවට පොදුයි අනිත්‍ය ලක්ෂණය අනත්ත් ලක්ෂණය විපරිණාම ලක්ෂණේ, සමුදය වය ලක්ෂණේ, පටිච්ච සමුප්පන්න ලක්ෂණේ මේවාට අපි කියන්නේ පොදු ලක්ෂණ කියලා. අපි ওই විපස්සනාවෙන්, විදර්ශනාවෙන්, යථාභූත ඥාන දර්ශනයෙන් අපි අඳුනාගන්නේ මේ පොදු ලක්ෂණ. ඒ නිසා ඒක ප්‍රඥාවෙන් දැනගන්න නිසා පජානාතේති පඤ්ඤා. ඒක විඥානනය කිරීමක් නෙවෙයි. විඥානනේ සාමාන්‍යයෙන් තිරිසන් සතුන්ටත් වෙනවා. විඥාණයෙන් කරන දේ විඥානනේ. ප්‍රඥාවෙන් කරන දේ පජානනේ. නැත්නම් ගැඹුරින් අවබෝධ කර ගැනීම පඤ්ඤා. වෙන්කොට හඳුනා ගැනීම විඥාන. ඉතින් මේ පඤ්ඤාව තමයි අපි මේ ආර්ය මාර්ගයේදී තව ටිකක් තව ටිකක් වර්ධනය කරන්නේ. අභිඥා පරිඥා වශයෙන්. එතකොට අපි මේ අද අවධානයට ගන්නේ අපි මේ අද මේ දස සංඥා පිළිබඳ සාකච්ඡාව මේ සාකච්ඡාවෙන් අපි නිමා කරනවා. අපි මේ සතිපට්ඨාන භාවනාවට මේ සංඥා භාවනා කොටස එකතු කරගත්තා. මොකද මේ පහාන සංඥාවෙන් අපි මේක මේ දස සංඥා කිට්ටු කරගත්තේ පහාන සංඥාවත් එක්ක. මේ වේදනානුපස්සනාවත් එක්ක මේ විඳීම නිසා හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ හඳුනා ගැනීම සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා වර්ධනය කිරීමක් බුදුදහමේ තියෙනවා. එතකොට මේ අඳුනා ගැනීම සංකීර්ණ මට්ටම දක්වා වර්ධනය කිරීමයි මේ සංඥා භාවනා වලින් කරන්නේ. අපි කතා කළා මුලින්ම මේ සංඥා භාවනා ආරම්භ කළ අවස්ථාවේ සංඥා කියන මේ මේ මානසික හැකියාව තියෙනවා ස්වභාවයෙන්ම සත්‍යයන්ට. එතකොට මේ ඒක විඥානීය බවට හැරෙනවා ඉපදුනයින් පස්සේ. උපදින්න කලින් සත්වයකට විඥානයක් නැහැ. නාම රූපේ තියෙනවා. මේ ඉපදුනාම ඇහැ ඇහි ප්‍රසාද රූපේ හැදෙනවා. ප්‍රසාද රූපේ කියන්නේ සතර මහා භූත වලින් සකස් වෙන දෙයක්. චක්කු ප්‍රසාදය. සෝත ප්‍රසාදය හැදෙනවා. ගාන ප්‍රසාදය කියන්නේ ඇහි පේන ගතිය, කනේ ඇහෙන ගතිය, නාසයේට දැනෙන ගතිය, දිවට දැනෙන ගතිය, කයට දැනෙන ගතිය. මනෝ ප්‍රසාදය, මනසට වැටහෙන ගතිය. එතකොට ප්‍රසාද ගුණය ඇතිවීමත් එක්ක ඒ ඉන්ද්‍රියට අදාළ අරමුණ ආපුවාම ඒ අරමුණ වෙන් කරලා අඳුනා ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඔන්න ඔය හැකියාවට විඥාන කියන්නේ. ඇහක් නැතුව චක්කු විඥානය ඇති වෙන්නේ කනක් නැතුව සෝත විඥානය ඇති වෙන්නේ මේ චක්කු විඥානය කියලා කියන්නේ අරමුණ වෙන් කර අඳුනා ගන්නවයි කියන එකටයි එහෙම නැතුව විඥානය කියලා 아무තු එකක් නැහැ වෙනම අපිට වෙන් කරලා ගන්න එකක් නැහැ ඒක හේතුප්‍රත්‍යක් හේතුඵල ධර්මතාවයක් මේ මොහොතේ ඇහැ ඉදිරියට රූපයක් ආපුවාම ඒ චක්ක ප්‍රසාදයක් තියෙනවනම් චක්ක ප්‍රසාදය නැති එක්කෙනාට චක්ක විඥානය පහළ වෙන්නේ නැහැ. මේ චක්ක ප්‍රසාදයක් තියෙනවනම් ඒ ප්‍රසාදයේ සහිත ඒ කියන්නේ පේන ගතිය මේ ප්‍රසාදේ කිව්වේ pāli වචනේ චක්ක ප්‍රසාද කියන්නේ ඇහි පේන ගතිය සිංහලෙන්. ඇහි පේන ගතියක් තියෙනවනම් <clears throat> ඇහැ ඉස්සරට රූපේකුත් ආවම අන්නර මේ ඒ වන විටත් තියෙනෝනේ සංඥා කියන ගතිය සංජානන ලක්ෂණේ තියෙනවනේ ඒකත් මෙතෙන්ට කිට්ට වෙනවා සම්බන්ධ වෙනවා සම්බන්ධ වුණාම මොකද වෙන්නේ අර ඇහැ ඉදිරියට ආව මේ රූපය වර්ණ රූපය කියලා අපි කියමු ඒකට ඒක අඳුනා ගන්නවා අඳුනා ගැනීමක් සිද්ධ වෙනවා මෙන්න මේ අඳුනා ගැනීමට චක්කු විඥාන කියනවා එහෙම නැත්නම් චක්කු විඥානය කියලා දෙයක් හැමතිස්සෙම අපි ළඟ නැහැ ඒක තින්නම් සංගතියකින් වෙන දෙයක්. යම්කිසි තුනකට වඩා යම්කිසි දෙයක තුනකින් ඇත වශයෙන්ම හරියට බැලුවොත් චක්කු චක්කු ප්‍රසාදයයි රූපයයි අර නාම ධර්මවල තියෙන සංඥා ලක්ෂණයයි. යාන්තම් අඳුනා ගැනීම හැකියාව කියලා එකක් තියෙනවා. ඒ තුන ක්‍රියාත්මක වුණ ගමන්ම මේ අඳුනා ගැනීම කියන දේ සිද්ධ වෙනවා. ඒකට චක්කු විඥාන කියනවා. pāli භාෂාවේ. චක්කු විඥානේ කොයි වෙලාවකත් ස්ථිරව තියෙන එකක් නෙවෙයි. නිසා නිසා හට ගන්නවා නිසා හට ගන්නවා පටිච්ච සමුප්පන්නයක් කියලා අපි ඒකද කියන්නේ. නිසා පටිච්ච හට ගන්නවා සමුප්පන්න. නිසා හට ගන්න දෙයක්. මම මේ වෙලාවේ දකිනවා දකිමින් ඉන්නවා කිව්වොත් එතන අර තුන වැඩ කරනවා. එතන චක්කු තියෙනවා ප්‍රසාද චක්කු ප්‍රසාදය සහිත ඇහැක් තියෙනවා. පේන ගතියේ සහිත ඇහැක් තියෙනවා. එතන ඒ ඇහැ ඉදිරියේ කිසියම් වර්ණ රූපයක් තියෙනවා. ඒ වගේම අර නාම ධර්ම අතුරින් අර වේදනා නෙමේ සංඥා කියන නාම ධර්මයක් සක්‍රිය වෙලා තුන සක්‍රිය වුණ ගමන් මේක වෙන්කර හඳුනා ගන්නවා විඥානනය වෙනවා මේ විඥානනය වීමට විඥාන කියලා. ඉතින් සමහරව හිතන්නේ විඥානය කියලා එකක් වෙනම තියෙනවා කියලා. විඥානය කියලා එකක් වෙනම කොහෙවත් නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් ওই විදිහට විඥාන විඥාණයෙන් දැන ගැනීම කියන එක සියලු සත්‍යයන්ට පොදුයි. හැම සත්‍යයකටම පොදුයි. ඒක මහා කුසලතාවයක්, ඒක මහා දක්ෂතාවයක් නෙමෙයි. ඒක ස්වභාවික සංසිද්ධියක් හේතුඵලයක්. ওই ටික ඇත්තේ යම් යම් තැනකද විඥාන වීමට විඥානනය වීමට අවශ්‍ය කරන දේවල් ටික එකතු වුණොත් විඥානනය වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් විඥානනය ඕනෑම සත්‍යයක් තුල සිද්ධ වෙනවා. හැබැයි ඊට වඩා එහා දෙයක් මේ ධර්ම මාර්ගයේදී නිවන් මාර්ගයේදී දැනගන්න ඕනේ. ඒකට කියන්නේ පජානනය කියලා. පජානාති ඔය සූත්‍ර දේශනාවේ අපි ගුරු කරගෙන තියෙන සතිපට්ඨාන දේශනාවේ සම්පූර්ණ මේ දෙන්නේ පජානාති කියන වචන. ඒ අර පජානාති කියන එකේදී ගන්නෙ අර වඩා ගැඹුරින් දැන ගැනීම. ඒ කියන්නේ අර සොලක්ෂණ ඉක්මවා ගිහිල්ලා පොදු ලක්ෂණ දැන ගැනීම. ඒකයි. ඉතින් ඒක තමයි මේ ආනාපාන සංඥාවට එනකොට අපි ගන්න. දැන් අපි මේ ගිරිමානන්ද සූත්‍රයට පොඩ්ඩක් අවධානය යොමු කරමු. අපි මේ සංඥා භාවනා පිළිබඳ සාකච්ඡාවේදී අංගුත්තර නිකායේ දසක නිපාතයේ ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය කිට්ටු කරගත්තා. එතන තමයි මේ සංඥා 10ම එකට ගොනු කරලා තියෙන තැන. ඒතර අපි 9ක් සාකච්ඡා කරලා තියෙනවා. අද අපි 10 වෙනි සංඥාවට අවධානය යොමු කරගමු. සූත්‍රයේ පාලි පාඨය මෙහිමයි. ටිකක් දීර්ඝ පාලි පාඨයක් තියෙන්නේ. කතමාචානන්ද ආනාපාන සති. ආනන්ද මේ ආනාපාන සති සංඥාව කියන්නේ කොහොමද? ඒ ආනාපාන සති කියන දේ ගැඹුරින් අවබෝධ කරගන්නේ කොහොමද? ඉදානන්ද බික්කු අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිචීදති පල්ලංකං ආභජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා ওই විදිහට අර භාවනාවේ මූලික වටපිටාව මුලින්ම දේශනා කරන මෙතෙන්දී සාමාන්‍යයෙන් ආනාපාන සතියේදී ඒක බුදු පියාණන් වහන්සේ හැමතිස්සෙම දේශනා කරනවා විවේක තැනකට ගස් මුලකට ශූන්‍යාගාරයකට ගිහිල්ලා කය ඍජුව තියාගෙන යටි කය පහසුවෙන් තියාගෙන ඊට පස්සේ අර හුස්මට අවධානය යොමු කරගන්නවා. පරිමුඛං සතින් මූලික අවධානය හුස්මට තියාගන්න. සතෝව අස්ස සති සතෝව පස්ස සති. අස්ස සති පස්ස සති ඒක යෝගියා කරන වැඩක් නෙමෙයි කෙරෙන වැඩක්. සතෝව පුද්ගලයා සිහියෙන් ඉන්නවා ඒක පිළිබඳව සාවධාන වෙනවා. එතකොට දැන් සාවධාන වීමේදී අපිට පෙන්වලා දෙනවා මූලික වශයෙන් අපිට දැනෙන්න පටන් ගන්න අර සුවිශේෂ ලක්ෂණ. ඒ මොහොතේ එම යෝගියාගේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ යම් ගති ලක්ෂණයක් තිබේද අර සතිමත් වෙන මොහොතේ ඒක ඒ මොහොතේ දැනගන්න පුළුවන්. ඒක සමහර විට ඔය මේ සූත්‍රවල බොහෝ වෙලාවට මේකේ කියලා තියෙන විදිහට දීගං වාරස්සං වාදී වශයෙන් දිගු කෙටි බව සැහැල්ලු මුදු බව ප්‍රකට අප්‍රකට බව වගේ එම මොහොතේ පවතින සොලක්ෂණ සුවිශේෂ ලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකෙන් අපි ලබන පුහුණුව මේ ආනාපානේ උනත් සුවිශේෂ ලක්ෂණ එම මොහොතේ දැන ගැනීම වැදගත් එක. මොකද අපිට මේ කාය සංකාර වලින් කාය සංකාර කියන්නේ කයේ පැවැත්මට ඌමනා කරන දේවල් වලට පොදු නමක්. කාය සංකාර වලින් ප්‍රමුඛ ප්‍රමුඛ දේ අත්‍යවශ්‍යම දේ වෙන්නේ හැමතිස්සෙම ඌමනා කරන දේ වෙන්නේ මේ ආස්වාස ප්‍රස්වාසය. වායෝ ධාතුව ඇතුළට ගන්නවා පිට කරනවා. ඒක නෙමෙයි ආස්වාස ප්‍රස්වාසයෙන් කරන්නේ. ඉතින් ඒක ප්‍රමුඛයි. ඉතින් ඒකේ ස්වභාවය උනා දැන ගැනීම, දැනගෙන සිටීම වැදගත්. ඉතින් දිවි පැවැත්මට ජීවත් වීම සඳහා අස්වාස ප්‍රස්වාසයේ වර්තමාන මොහොතේ සලක්ෂණේ දැන සිටීම වැදගත්. තමන් හොඳින් අස්වාස් ප්‍රස්වාස කරනවද? තමන් මේ දූෂිත වායුවක් අස්වාස් ප්‍රස්වාස කරන්නේ. ඒක ඉතින් වැදගත්නේ. මේ මානව ජීවිත පැවැත්මට දැන් අපේ ආස්වාස් ප්‍රස්වාස කරද්දී දූෂිත වායුවක් ආස්වාද ප්‍රස්වාස කරනවා නම් ඒක මේ පැවැත්මට ඒක යහපතක් වෙන්නේ නැහැනේ අයහපතක් නේ වෙන්නේ කයේ පැවැත්මට ඒ නිසා වර්තමාන මොහොතේ වුණත් Tamange ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳ සතිමත් වීම හරි වැදගත් හරි වැදගත් ඉතින් ඒක හානියක් නොවන විදිහට ඒකෙන් ශරීරයට යහපතක් වෙන ආකාරයට ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලිය පවත්වන්න පුළුවන් අපට. දැන් හුඟක් වෙලාවට ඔය උජුම් කායම් කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. උඩුකය ඍජු කරලා තියාගත්තම අපේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට ඒක පහසුවක් වෙනවා. දැන් නිදිය ගනිද්දී වුණා සමහර අය තමන්ගේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ගැන සතිමත් වෙන්නේ නැහැ. සමායට කොට්ටයක් දෙකක් තියාගෙන බෙල්ල ඇද කරගන්නවා. එතකොට ඉතින් ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලිය හොඳට සිද්ධ වෙන්නේ නැහැ නින්දේදී. ඊට පස්සේ උගුර ළඟින් හිර වෙලා ශබ්ද කරන්න ගන්නවා. අපි කියන්නේ නින්දේදී ගොරවනවා කියලා. ඊට පස්සේ Taman හරියට නිදියන්නේත් නැහැ. අනිත් එක්කෙනා තව එක්කෙනෙක් Taman සමග නිදියනවනම් නිදන කාමරේ. එතකොට අනිත් එක්කෙනාටත් ඒක කරදරයක් වෙනවා. ඒ නිසා මේ යෝගියෙක් වුණාම මේ මේ අපේ ශරීරය පවත්වා ගැනීම කියන ක්‍රියාවලිය වුණත් හරි වැදගත්. ඒකේ ඒ ඒ තමන්ගේ අස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය වුණත් තමන්ට අහිත පිණිස නොපවතින ආකාරයෙන් තවත් කෙනෙකුට අහිත පිණිස නොපවතින ආකාරයෙන් මේක පැවැත්වීම හරි වැදගත්. මට මේ කාරණේ හුඟක් වැටහුණා මේ දවස්වල අපි මේ කොරෝනා වෛරස් එක නිසා අපි මේ මුඛ ආවරණයක් භාවිතා කරන්න යෙදිලා තියෙනවා. ඒක හරිය වැදගත්. ඉතින් අපි වෙනදා මේ මේ පොදු වාහනයක යනකොට එහෙම කිවිසුමක් ආවොත් එහෙම අපි අපි නිකන් උගදෙනෙක් කොහෙ කිවිසුම නිකන් අරිනවා. ඒක අනිත් එක්කෙනා ගැන එහෙම සැලකිල්ලක් දක්වන ගතියක් නෑ. දැන් අපි හුඟක් ඒ ඒක ගැන සම්පූර්ණ මේ සාවධාන වෙලා තියෙනවා. ඉතින් කෙනෙක් එහෙම කිවිසුමක් අරින්නේ නැහැ ඒ අනිවාර්යයෙන්ම මේ මොක ආවරණේ තියාගෙන. මේ දේ හරි හරිම මේ නිකන් මිත්‍රශීලීව කරන ගතිය මන්ද අපේ රටේ නම් ඒක දැන් අපිට හුඟක් පේන්න තියෙනවා. අනිත් රටවල් වල මන් දන්නේ කොහොමද කියලා. ඒක හරිම මිත්‍රශීලී දෙයක් හැටියට, කාරුණික දෙයක් හැටියට මන් දකින්නේ. ඒක මන් දකින්නේ යෝගී වැඩක් විදිහට. තමන් හුස්ම ගන්න එක ඇත්ත. කැස්ස කහින එක ස්වභාවික දෙයක්, හුස්ම ගන්න එක ස්වභාවික දෙයක්. සමහර විට ශ්වසන මාර්ගයේ කිසියම් අවහිරතාවයක් හෝ දුවිලක් ගියොත් කිවිසුමක් යන්න පුළුවන්. ඒක ස්වභාවික දෙයක්. ඒත් අර සතිමත්ව ඉන්න නිසා ඒක ටිකක් Tamanට අහිත පිනිස නොවන්න Taman ළඟ ඉන්න එක්කනට ඒකෙන් අහිතක් නොවන විදිහට මේක එක්තරා නිකන් වගකීම් සාගත භාවයක් පවත්වගෙන යන ගතියක් අපිට පේනවා. හරිම හොඳ ලක්ෂණයක් මතුවලා තියෙනවා. ඒ හැමෝම තමන්ගේ මුඛාවරණය ළඟ තියාගෙන හරි නිසි විදියට මුගක් අය භාවිතා කරන. ඉතින් ඒක මම දකින්නේ හොඳ හොඳ ආර්ය ලක්ෂණයක් හැටියට. මේ මේ කෙනෙක් කියන්න පුළුවන් මේවා මේ නිවන් දකින්න උපකාරී වෙන කාරණා නෙවෙයි අරව මේවා කියලා. නමුත් මම දකින්නේ එහෙම නෙවෙයි. මම දකින්නේ ඒක නිවන් මගේ යන මිනිස්සෙක්ගේ තියෙන හොඳ හොඳ හැදෙන හැදෙ හැදිච්ච කමක්. ඒ ඔහුගේ ආර්ය ශාවකල ගතියක් ඒ. ආර්ය ශාවක ගතියක්. ඒ වයින් තමයි අපි මේ ಗುಣ වැඩනවා කියලා කියන්නේ. අපි මේ එදින එදිනදා මොහොතේ අපි පාවිච්චි කරන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු නිසි ආකාරයෙන් නිසි විදියට තමන්ට අහිත වෙනස නොවන ආකාරයෙන් අනුන්ට අහිත වෙනස නොවන ආකාරයෙන් පරිහරණය. ඉස්සර අපි අපේ ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය ගැන එහෙම එහි එච්චර දුරට හිතුවේ නැහැ. මම හුස්ම ගන්න ඕන, හුස්ම පිට කරන්න ඕන මේ මේකෙන් තව කෙනෙකුට අහිතක් වෙන්න පුළුවන් කියන තරම් දුර හිතුවේ නැහනේ. මේ ඒක අපිට මේ මේ කොරෝනා වෛරස් එක විසින් උගන්වපු හොඳ පාඩමක් කියලා මම දකින්නේ. ඒක ඇත්ත වශයෙන්ම මේක දැන් අපි ගොඩෙනකොට කියලා දෙනවා. ඒක හොඳ දෙයක්. මේ වෛරස් එක ඇතත් නැතත් Taman ගේ මුඛ ආවරණය කර ගැනීම තවත් කෙනෙක් සමග ඉන්න විට තනියම ඉන්නවා නම් ළඟ පාතක තවත් මිනිහෙක් නැත්තම් ඒක එච්චරම කාරණයක් නෙවෙයි. නමුත් Taman සමීපයේ තවත් මිනිහෙක් ඉන්නවනම් Taman ඉන්නේ Taman වෙනත් මිනිස්සු පිරිසක් මැද්දෑවේ නම් මේ Tamanගේ අස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලිය පිළිබඳ මේ සතිමත්ව කටයුතු කිරීම හරිය වැදගත්. ඒක එක පැත්තකින් ආචාර ධර්මීය අංශයෙන් ගත්තම හරිම උතුම් දෙයක්. අනිත් පැත්තෙන් අපේ මේ සතිමත් බව දියුණු කරන ගන්නවා කියන කාරණේදී හරි වැදගත්. ඉතින් එවැනි දේවල් අපි දකිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ ඕවා අපිට සතිමත් වෙන්න කියලා කියලා තියෙන එකට වෙන දෙයකට නෙමෙයි මේ සාවධාන වෙන්නේ එතන සම්පජානකාරී බවක් තියෙනවානේ. ඒකට සම්පජානේ පජානේ තියෙන්නේ ප්‍රඥාවෙන් මෙහෙවන්නේ. ප්‍රඥාවෙන් මෙහෙවන ගතියටයි පජාන පජානන කියලා කියන්නේ. ප්‍රඥාවෙන් දැනගන්නවා ප්‍රඥාවෙන් මෙහෙවන. ඒකයි. විඥාන මට්ටමේදී එහෙම එකක් නැහැ. ඒක නිකන් යාන්තම් දැනගන්නවා විතරයි. වෙන්කොට අඳුනා ගන්නවා විතරයි. නමුත් ප්‍රඥා මට්ටමට ආපුවම අපි ඒකේ යථා ස්වභාවය දැනගන්නවා. ඒක ප්‍රඥාවෙන් දැනගන්නවා ප්‍රඥාවෙන් මෙහෙවන. ඒ මට්ටමට આવොත් ඇත්ත වශයෙන්ම මේ අපි හැම දෙයක්ම අපේ කර කරදර බාධා ප්‍රශ්න ගැටලු නැතුව හසුරවා ගන්න අපිට හැකියාව ලැබෙනවා. ඉතින් මේ පාඩම අපිට උගන්වන්නේ බුදුරජාණන් වහන්සේ මේ ආනාපානයේ ඔස්සේ. ඒකයි මේ ආනාපාන සංඥාව කියලා කියන්නේ. ආනාපානයේ ඔස්සේ පුද්ගලයාගේ කිසියම් දියුණුවක් කරා ගෙනියන. ඉතින් මම මේ ආනාපාන සංඥාවේ තවත් එකක් ඉස්සරහට යන්නම්. එතකොට ওই විදිහට සතිමත් යෝගියට මේ ආනාපානය පිළිබඳව සොලක්ෂණ ඒ ඒ මොහොතේ සතිමත් වුණොත් සොලක්ෂණ අඳුන ගන්න පුළුවන්කම ඇති වෙනවා. එතනින් එහාට මේ දේශනාවේ සාමාන්‍ය මහා සතිපට්ඨාන දේශනාවේ එහෙම නැති කොටසක් තියෙනවා. ඉතින් මහා සතිපට්ඨාන දේශනාව සාමාන්‍යයෙන් මහා සතිපට්ඨාන දේශනාවේ සබ්බකාය පටිසංවේදී කියන තැනින් වගේ නතර වෙනවා. වස්සම්බයං කාය සංකාරං කියන තැනින් නතර වෙනවා. මේ හුස්මේ හුස්මේ මුලැමැදාග දැනෙනවා. හුස්ම සංසිඳිල යනවා. හුස්ම ප්‍රකට වෙනවා. හුස්ම දිගට වැටෙනවා. කෙටියට වැටෙනවා කියන තැනින් නතර වෙනවා. මොකද එතනින් නතර ඕනේ ඒ දක්වා ගත්තේ සතිය. නමුත් සම්පජානකාරී භාවය මේ ඊට එහාට යනවා. මේ මේකේ ඉන් එහාටත් කොටසක් තියෙනවා. පීති පරිසංවේදී අස සිස්සාමි, සුඛ පරිසංවේදී අස සිස්සාමි, පස්ස සිස්සාමි ආදී වශයෙන් චිත්ත සංකාර පරිසංවේදී චිත්ත පටිසංවේදී ඔහොම තියෙනවා. පස්සම්බයං චිත්ත සංකාරං අභිප්‍රමෝදයන් සමාදහං විමෝචයන් ආදී වශයෙන් ඊට වැඩිය ටිකක් එහාට මේ පඤ්ඤාවෙන් දැනගන්න ගතියක් වෙන්න මේ සතිමත් බව තියාගත්තම ආනාපානයේට තවත් දේවල් ටිකක් දැනෙන. දැන් ඒව පීතිපටි සංවේදී කියන එක මේ හුස්මේ තියෙන එකක් නෙවෙයි. ඒක මානසික තත්ත්වයක්. නමුත් ආනාපානයේ තුල ඉන්නකොට මේ සංහිඳියාව තුල, මේ තැම්පත් බව තුල, මේ මේ සමාධිමත් බව තුල ඉන්නකොට ඔහුට ඔහුගේ මනසේ ක්‍රියාකාරීත්වය ඒ වෙලාවේ ගෝචර එක්තරා මානසික සංහිඳියාවකින්, ප්‍රීතිමත් බවකින් මේ සන්තුට්ටි කියන වගේ தත්වයක් නෙමෙයි පීති කියන්නේ බුදුදහමේ උගන්වන විශේෂ කුසල தත්වයක්. සන්තුට්ටි කියන එක කුසලයක් හැටියට ගන්නෙ නෑ. සතුට කියන්නේ. පීති කියන්නේ කුසලයක්. ඒ කියන්නේ මේ සංසුන්ව ඉන්නකොට නේ කෙලෙස් යටපත් වෙලා තියෙන මොහොතක ඇති වෙන මානසික එක්තරා මානසික පිරිසිදු භාවයක් තුළ ඇති වෙන ප්‍රමුදිත ගතියක් පීති කියලා කියන්නේ. නමුත් සන්තුෂ්ටි කියන තැන කෙලෙස් තියෙනවා. කෙලෙස් යටපත් වීමක් නෑ. ඔය මොකක් හරි කෙලෙසයක්කට අදාළ දෙයක යෙදෙන කොට සන්තුෂ්ටිය තියෙනවා. ඒ නිසා සන්තුෂ්ටිය කුසලයක් හැටියට ගන්නෙ නෑ. කුසලයක් හැටියට ගන්නෙ පීති. ඒක පීති කිව්වම නිතරම කෙලෙස් එක්ක දඟලන වෙලාවක තියෙන ඒ කියන සතුට නෙවෙයි. කෙලෙස් එක්ක දඟලන වෙලාවල් වල මිනිසුන්ට සතුට තියෙනවා. රූප බලනකොට, ශබ්ද අහනකොට, ගඳ සුවඳ විඳිනකොට, රස විඳිනකොට, පහස විඳිනකොට මානසික යම් යම් ලෞකික දේවල් වටහා ගන්නකොට මේ සන්තුට්ඨිය තියෙන. තුට්ටි කියන ස්වභාවය, සන්තුට්ඨිය. ඒක නිසා ඒක බුදුදහමේ සන්තුට්ඨිය. මිනිස්සු ලෞකික පැත්තෙන් ඉතින් ධනයක් හැටියට සලකන නිසායි බුදුරජාණන් වහන්සේ එහෙම කියලා තියෙනවා. සන්තුට්ඨිය කුසලයක් හැටියට අපි ගන්නෑ. නිවන් මාගේ. මොකද ඒක කෙලෙස් අල්ලගෙන ඇති වෙන එකක් සන්තුෂ්ටිය. පින් අතේ වැඩ කරලා සතුටු වෙනවා. ඊට පස්සේ පංචකාම භුක්ති විඳිනකොට සන්තුෂ්ටිය ඇති වෙනවා. දැන් මුගක් අය සතුටෙන් ඉන්නවා කියලා කියන එකෙන් අදහස් වෙන්නෙම හොඳට පංචකාම භුක්ති විඳගෙන ඉන්නවා කියන එක. ඉතින් ඕක විඳ ගන්න බැරි වුණාම දුකෙන් ඉන්නවා. ඒක අනිත් පැත්තේ. ඒක නිසා මේ පීති කියන්නේ එහෙම එකක් නෙමෙයි. පීති කියන්නේ භාවනා යෝගියෙක් කය සංසුන් කරගෙන හිත තැම්පත් කරගෙන ඉන්න අවස්ථාවක නීවරණ ධර්ම යටපත් වෙලා තියෙන අවස්ථාවක මනසේ ඇතිවෙන සාන්ත ප්‍රණීත తත්වය අර නිවන ගැන කියද්දි සන්තම් පණීතම් කියවනේ අන්න ඒට ලං වෙච්ච කිත් වෙච්ච අවස්ථාවක් මේ පීති පරිසංවේද පීති කියලා කියන්නේ එතකොට සමහර විට මේ ශික්ෂණය තුල දිගටම ඉන්න ආනාපාන ශික්ෂණයේ තුල දිගටම ඉන්න යෝගියෙකුට ඕක අත්විඳින්න පුළුවන්. ඒකයි පටිසංවේදී කියන වචනේ යොදලා තියෙන්නේ. පීති පටිසංවේදී. ඒක අත්විඳින්න පුළුවන්. මගේ මනස සංසුන් වෙලා තියෙනවා, තැම්පත් වෙලා තියෙනවා. කාමයක් පස්සේ හඹාගෙන ගිහින් කාමයේ භුක්ති විඳිනව නෙමෙයි මේ වෙලාවේ. නිෂ්කාමී වෙලා ඉන්නේ. නෛෂ්කම්මයේ තුල ඉන්නේ, නික්මිලා ඉන්නේ, කාමෙන් ඈත් වෙලා ඉන්නේ. ඒක අත්විඳින්න පුළුවන්. ඒක භාවනා යෝගියෙකුට අත්විඳින්න පුළුවන් දෙයක්. සාමාන්‍ය කෙනෙකුට ඒක අත්විඳින්න බෑ. මේ මාර්ගයේ ගියොත් හමු වෙන දෙයක් මිසක පොතෙන් පතෙන් හමු වෙන දෙයක් නෙවෙයි. තර්කයෙන්, සාකච්ඡාවෙන් ඒ පීඩිපරි සංවේදී වෙන්න බෑ. ඒකට අර දේවල් ටික සිද්ධ වෙලා තියෙනවා. ආනාපාන ය තුල ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒ මොහොතේ කාය සංස්කාර සංසිඳිලා කය තැම්පත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම නීවරණ ධර්මයටපත් වෙලා තියෙන මොහොතක මනසේ තියෙන සාන්ත සංසුන් භාවය මේ අදහස් කරා. අනිත් පැත්තෙන් සුඛපටි සංවේදී. ඒ කියන්නේ සුඛ කියන්නේ මෙතන ඇත්ත වශයෙන්ම කය තුල ඇති වෙලා තියෙන කාය කාය පස්සද්ධි කියලත් අපිට ඕක කියන්න පුළුවන්. පීති අවස්ථාව චිත්ත පස්සද්ධි කියන්න පුළුවන්. සුඛ පටිසංවේදී අවස්ථාව සුඛ අවස්ථාව කාය පස්සද්ධි කියනවල පස්සද්ධි කියන්නේ අර සංහිඳියාව. අපි දන්නවා මේ කය තැම්පත් කරගෙන ඉන්නකොට ඉතින් කය ඔය වේදනා ආදී දේවලුත් වේදනා කියන්නේ මම මෙතන අදහස් කරන්නේ මේ මේ කටුක ස්පර්ශයන් පොට්ටබ්බ වශයෙන් ඇති වෙන කටුක ස්පර්ශයනොත් සංසිඳිලා තියෙන අවස්ථාවක අපිට මේ සුඛ කියන ස්වභාවය අත්විඳින්න පුළුවන්. කයින් විඳින එකක් මේක. මෙතෙන්දි පීති මනසින් සුඛ කයින්. ඒක විඳින්න පුළුවන්. කය දැම්පත් වෙලා ඉන්න අවස්ථාවක කයට සතිමත් වෙලා බැලුවොත් කය ඔහොම තියෙනවා, තැම්පත්ව තියෙනවා. කිසිම ආකාරයකින් කය ඇවිස්සලා ශරීරය කුපිත වෙලා නැහැ. සාමාන්‍ය මනස කුපිත වෙනවා වගේම ශරීරයත් කුපිත වෙනවා. දන්නවනේ ශරීරය කුපිත වුණාම කෙරෙන්නේ මොනවද කියලා. ඔය ඉන්ද්‍රියන් බොහොම වේගයෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඊළඟට ඉන්ද්‍රිය ඉන්ද්‍රියන් කර්මන්නේ වෙනවා. ඊට පස්සේ ඒ ඉන්ද්‍රියට <clears throat> අවශ්‍ය දේ කරන්න ඕන වෙනවා. එතකොට ශරීරය ඇවිස්සලා තියෙනවා. නමුත් මේ භාවනාවේ ඉන්නකොට අපිට මේ ශරීරය ඇවිස්සලා නැහැ. ශරීරය තැම්පත් වෙලා තියෙනවා. ඒකට පාලියෙන් කියන්නේ පස්සම්බයං කියලා. පස්සම්බයං. කාය පස්සද්දි කියලා කියන එකට. තැම්පත් වූ කය, සංසුන් වූ කය. එතකොට කයින් විඳින්නේ සුඛ පටිසංවේදී tempat වූ කයකින් අපි විඳිනවා. හැබැයි විඳින්නේ සුඛ පටිසංවේදී. tempat වූ මනසක ඇති වෙන විඳනය පීති පටිසංවේදී. එතකොට දෙකම සංසිඳිලා තියෙන්නේ. ඒ ස්වභාවය. ඒක අත්විඳින්න පුළුවන්. මේ මාර්ගයේ දිගට ගියොත්. දැන් ඔන්න ඔය වගේ දේවල් ටිකක් මේ යෝගියා විඳිනවා. ඊළඟට චිත්ත සංකාර, චිත්ත චිත්ත චිත්ත සංකාර. චිත්ත සංකාර කියන්නේ සාමාන්‍යයෙන් වේදනා සංඥා දෙකට. චිත්ත සංකාර කියන්නේ සිත් සිත් සකස් කරන්නෝ සිත් සකස් කරන්නෝ කියලා අපි බහු වචනෙන් කියමු. වේදනා සංඥා දෙකක් දැනෙනවා. විඳීමක් හඳුනා ගැනීමක් තියෙන මොකද අර සුඛයයි පීතියයි දෙක තියෙනවනේ. එතකොට ඒ පීතිය හඳුනා ගන්නවා විඳිනවා. සුඛය අඳුනා ගන්නවා විඳිනවා. ඒකයි ඔතන චිත්ත සංකාර කියලා කතා කරන්නේ. ඉතින් ඒක ඒකක් තියෙනවා. ඒකත් පටිසංවේදී. ඒකත් හොඳට නුවණින් දැනගන්නවා අවබෝධ කරගන්න. ඊට පස්සේ ඔය පස්සම්බයන් කියන වචනේ ඔන්න ඔතන යෙදෙන. පස්සද්ධියට අදාළ පස්සම්බයන් කියන වචනේ ඔය යෙදිලා තියෙනවා. පස්සම්බයන් චිත්ත සංකාරං අර චිත්ත සංස්කාර වේදනා සංඥා දෙකත් තැම්පත් වීමක් වෙනවා අපේ මේක අපිට භාවනාවේදී අත්විඳින්න පුළුවන් දෙයක් මම මේ වචනයෙන් කිව්වට මේ ඒක ප්‍රාමාණික වෙන්නේ නැහැ ඒක විස්තර කිරීමක් විතරයි මගේ මේ වචන භාවිතය මම නිතරම කියන්නේ අපි මේක අත්විඳින්න ඕන පච්චත්තයක් වෙන්න ඕන ප්‍රත්‍යක්ෂයක් වෙන්න ඕන කියලා ඇත්ත වශයෙන්ම එහෙම අපිට ඒක විඳින්න පුළුවන්. මේ මේක දිගේ ගියොත් ඒ ස්ථානයේ නැත්නම් ඒ අවස්ථාව අපිට හමු වෙනවා. එතකොට ඒකයි මේ ආනාපාන සංඥාවේදී පැහැදිලි කරන්නේ. එකක් ගැඹුරට ගැඹුරට යාමක් තියෙනවා. ආනාපානෙන් තැම්පත් වුණු හිත තැම්පත් වුණු කය ඔස්සේ දිගට දිගට යනකොට තව තව දේවල් මුණ ගැහෙනවා කියන එකයි. තවත් තවත් දේවල් මුණ ගැහෙන. ඉතින් ඔය මුණ ගැහෙන දේවල් තමයි ඔය උතනින් කියන්නේ. චිත්ත සංකාර, පටිසංවේදී වේදනා සංඥා දෙකත් හමු වෙනවා. ඉතින් ඒ දිගටම ඒ ඒ තුලම ඉන්නවා. අරමුණෙන් බැහැරවීමක් නැත්නම් කමඨහනෙන් බැහැරවීමක් නෑ අර සික්කති සික්කති සික්කති කියන වචනේ දිගටම යෙදෙන්නේ ඒකයි. අත නෑර ඒක යෙදෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා හිතේ ඇති වෙන අභිප්‍රමෝදය කියන ස්වභාවයක් පෙන්වනු. ප්‍රමුදිත භාවය. සමාදහං සමාහිත ගතිය ඇති වෙනු විමෝචයන් මිදුණු ගතිය හිතේ ඉන්ද්‍රිය ආරම් වලින් නිදිලා ඉන්න ගතිය ওই වගේ ස්වභාවයක් හිතේ දකින්න පුළුවන්. එතකොට අන්තිමට ඊටාම් වැදගත් කොටස තමයි දැන් මෙතෙන්දී යෝගියා යමක් වටිනා යමක් උපයලා තියෙනවා. විමෝචයන් චිත්තං කියන තැනට එනකොට සමාදහං චිත්තං අභිප්‍රමෝදයන් චිත්තං වගේ අවස්ථාවලට එනකොට මානසික අංශයෙන් චිත්තං චිත්තං ඉදිරිය තියෙන එකයි. එතකොට මහා මානසික ප්‍රමුදිත භාවයක් තියෙනවා. අභි පමෝදයන්, අභි පමෝදයන්. ඒ වගේම සමාදහන්. සමාහිත බවක්. විකිරිලා නැහැ, තැම්පත් බවක්, සංසුන් බවක් තියෙනවා. විමෝචයන්. මෝචති කියන්නේ මිදීම් අර්ථයනේ. මුංචිත් මුංචනාර්ථයනේ. විශේෂයෙන් මිදිලා තියෙන කෙලෙස් වලින්. මේක తాවකාලික වුණත් අපි හිතමු සමත වශයෙන් කියලා සමත වශයෙන්ොත් මිදීමක් තියෙනවනේ. ඒ මිදීම තියෙන. විමෝචයන් චිත්තං. එතකොට ඔය යමක් ඔය වෙනකොට එයා උපයගෙන තියෙනවා. කය සංසුන් කරලා හිත තැම්පත් කරලා ජීවරණ ධර්ම යටපත් වෙලා සමහර විට බොහෝ දුරට සංසිඳුණු කයක් සංසිඳුණු සිතක් අත්විඳින්මින් ඉන්න අවස්ථාව. ඒ අවස්ථාවට ආපුවම බුදුරජාණන් වහන්සේ ඒ උපයාගත් දේවලුත් අර වටිනා දේ පිළිබඳ විදර්ශනාව ඉදිරිපත් කරනවා. අනිච්චානුපස්සී විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියන. ඒතර ඔය වටිනා උපයාස අපයාගත්ත දේ ඔය දැන් අත්විඳින දේ ඔය සංසුන් තැම්පත් කායික ස්වභාවේ සංසුන් තැම්පත් මානසික ස්වභාවේ ඒ විඳින සුඛය, ඒ විඳින පීතිය එතන තියෙන සංසිඳුණු ස්වභාවය තැම්පත්ගම් තැම්පත්කම මිදුණු බව ඒ ටික ඒ ටිකත් විසි කරන්න තමයි දැන් ඔය උගන්වන්නේ. අනිත්‍යානුපස්සී කියන තැනට ආපුවම අපි ගන්නෙ ආ මේ මම උපයාගත් සියලු දේත් අනිත්‍යයි. වටිනා දෙයක් උපයගෙන තියෙන අර ලෞකික පැත්තේ දේවල් කාම ඒ කියන්නේ ඥාති පරිවට්ට භෝග පරිවට්ට වල අනිත්‍ය අනාත්ම ස්වභාවය අපි ප්‍රත්‍යක්ෂ කරගෙන හිටියනේ. ඒකනේ ඒක හිතින් අත්හැරිය අපි. ඉතින් අත්තරලයි දැන් භෝග පරිවර්තයේ ඉන්නේ. ඥාති පරිවර්තයත් එක්ක ඉන්නේ. මොකද ඒවයි අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන අනිත්‍යානුපස්සී වෙලා. දැන් මෙතන කියන්නේ ඊට වඩා මහා ගැඹුරු තලයක. මේ ආර්ය ප්‍රතිපදාවේ ධර්ම මාර්ගයට ආවයින් පස්සේ ආධ්‍යාත්මික වූ යම්කිසි ආ ධනයක් මම ඒක ඒ වචනේ පාවිච්චි කරාට කමක් නැහැ. අධ්‍යාත්මික වූ යම්කිසි වටිනාකමක් නැත්නම් කුසලතාවයක් කියලා අපි කියමු ධනයක් කියනකට වැඩිය උපයලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒකටත් අර විදර්ශනා පාඩමම දෙනවා. ඔය උපයාගත් එක ලොකු කරගන්න එපා. ඇලෙන්න එපා. නිත්‍යයි කියලා හිතන්න එපා. ඒකත් අනිත්‍යානුපස්සී අනිත්‍ය දෙයක් හැටියට දකිමින් ඔය ප්‍රීතිය විඳින. නිත්‍ය නෑ. නැත්නම් ප්‍රීතිය නිත්‍ය සංඥාවට ගත්තොත් එහෙම ඒක පස්සේ පන්නන්න පටන් ගන්නවා. ඒක පස්සේ එලවන්න පටන් ගන්නවා. ඒකම ඕන මට ඒක නැතුව බෑ. මොකෙන් උපයාගත් එකද? මේක මේ ආර්ය ප්‍රතිපදාව තුළ උපයාගත් එකක්. හැබැයි ওই පීති පරිසංවේදී සුඛ පරිසංවේදී අවස්ථාව නිවන නෙවෙයි. ඔය ඇති කරගත්ත ඔය ඔක්කොම කුසල කුසලතා ටික අතහැරියොත් තමයි නිවන තියෙන්නේ. මේ අතහැරින කියන වචනේ අපිට දැන් පාවිච්චි කරන්න බැරි වෙලා තියෙන එක හරි වැරදි තේරුම් ගැනීමක තියෙන්නේ අතහරිනවා කියන එක. අපිට ඒකට අපිට වෙනම පාවිච්චි කරන්න වචනයක් නැති වෙලා තියෙන සිංහලෙන්. එතකොට මේ උපයාගත්ත කුසල් ගොඩක් මෙතන තියෙනවා. සරලව කිව්වොත් සුඛ පරිසංවේදී, පීති පරිසංවේදී. එහෙම නැත්නම් පස්සම්භයං චිත්ත සංකාරං. දැන් හිත බොහොම තැම්පත් වෙලා සංසුන් වෙලා, කය තැම්පත් වෙලා සංසුන් වෙලා. නීවරණ ධර්ම එම මොහොතේ හිතින් බැහැර වෙලා තියෙන. වර්තමාන මොහොත. දැන් එතනම වටිනා දෙයක් තියෙනවා. මේක වටින්නේ හැබැයි ධර්ම මාර්ගය නැත්තන්ට. මේ ලෞකික ඇත්තන්ට මේ මේ කාමයේ කෙලෙස් එක්ක ඉන්නේ නැත්තන්ට ওই වගේ වටින්නේ නැහැ. ඒගොල්ලන්ට වටින්නේ මොන හරි සල්ලි ටිකක් තියනවාද, යානයක් වාහනයක් තියනවාද, තනතුරක් තාන්න මාන්නයක් බලය තියනවාද කියලා. ඒ වටිනාකමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ඊට වඩා මහ ගැඹුරු වටිනාකමක් උපයගෙන තියෙනවා. දැන් වැඩේ තියෙන්නේ ඒ උපයගත් දෙයට බුදුරජාණන් වහන්සේ ඒකත් මමත්වයෙන් ගන්න එපා. ස්ථිර දෙයක් හැටියට ගන්න එපා. අනිත්‍යානුපස්සී. අනිත්‍යානුපස්සී. අනිත්‍ය දෙයක් විදිහටම ගන්න. මා වටිනා උපයගත් දේ අනිත්‍ය දෙයක් හැටියට. විරාගානුපස්සී මේක රාග කරන්න ඇලෙන්න ඕන එකක් නෙවෙයි. කාය පස්සද්ධියක් නැත්තම් පීතියක් තියෙනවා සුඛයක් තියෙනවා නැහැ කියන්නේ නැහැ එහෙත් එය ඇලිය යුත්තක් නෙවෙයි නොඇලිය යුත්තක් ඊළඟට නිරෝධානුපස්සී මේක නිමා වෙන දෙයක් නිරෝධ කියන වචනේ අපි දන්නවා තියෙනෝනේ නිමා වීම අවසන් වීම කෙලවර වීම කියන අදහසක් තියෙනෝනේ නිරෝධ නිමා වීමට නියමිතයි මේක. ඔය මන් දැන් උපයාගෙන විඳින සුඛය, උපයාගෙන විඳින පීතිය, ඒ පස්සද්ධිය, ඒ විමුක්ත ස්වභාවය, ඒ සමාහිත ගතිය ඔය වචන වලින් කියන්නේ ඒ ටික ඒක නිමා වෙන්න නියමිතයි. ඉතින් එතකොට බය වෙනවා. අපෝ මම මෙච්චර මහන්සිලා උපයගත්තේ නැති වෙයිද? අන්න එතෙන්ට ගිහිල්ලා හිටියොත් නිවන නැහැ. මහා දෙයක් උපයගත්තට නිවනට අදාළ යම් කුසලතා ටිකක් උපයගත්තට ඒ ඒ තැනත්ත නිවන් දකින්නේ නැහැ. ඒක නැති වේදෝ කියන බයෙන් ඉන්නවනම් ඒක නිත්‍ය සංඥාව දාගෙන ඉන්නවනම් ඒකට ඇලිලා ඉන්නවනම් එතකොට ඒ පුද්ගලයා ඒ තවත් අකුසල් ටිකක් මේ පැත්තෙන් උපයගෙන ඉන්නේ. දන්නේම නැත. කුසලය ඇසුරෙන් අකුසල් හදනවා කියන්නේ ඔබට. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එතනිනුත් අපිව මුදවන. ආනාපාන සංඥාව ටිකක් ගැඹුරු එකක්. මේ අග තියෙන මේ වචන හතර අනිච්චානුපස්සී අසසිස්සාමේති සික්කති පස්සසිස්සාමේති සික්කති විරාගානුපස්සී අසසිස්සාමේති සික්කති පස්සසිස්සාමේති සික්කති නිරෝධානුපස්සී අසසිස්සාමේති සික්කති පස්සසිස්සාමේති පටිනිස්සග්ගානුපස්සී අසසිසාමීන් සික්කති පස්සසිසාමීන් සික්කති. මේ පටිනිස්සග්ග කියන්නේ ඉතින් නිස්සග්ග කියන්නේ සාමාන්‍යයෙන් මේ ඇලී ගැලී ඉන්නවා කියන අදහස. පටිනිස්සග්ග කියන්නේ ඒක අතහැරලා ඉන්නවා කියන අදහස. යමක් තියෙනවා. උපයාගත්ත දෙයක් තියෙනවා. එකතු කරගත්ත, රැස් කරගත්ත, උපයාසපයාගත්ත වටිනා දෙයක් තියෙනවා. නමුත් ඒක අනිත්‍ය දෙයක් විදිහටයි තියන්නේ. නොඇලී නොඇලී මේක තියාගෙන ඇලෙන්නේ නැතුව ඒක තියාගෙන. නිමා වෙන දෙයක් හැටියට අවසන් වෙන දෙයක් හැටියට තියාගෙන ඉන්නේ. අන්තිමට අතහැරලා ඉන්නේ. ඔන්න තෙන්ට ඔතන ඉන්නව නම් ඒ තැනත්තා පරිනිබ්බාණයටපත් වුණු කෙනෙක් පූර්ණ නිවීමක් ඇති වුණු කෙනෙක් හැටියට සලක ගන්න පුළුවන්. පිටස්සර කෙනෙකුට නෙමෙයි Tamanට. Taman මේ වටිනා උපයාස අපයාගත්ත දේ අතහැරලා නම් ඉන්නේ. ඒක භුක්ති විඳිනවා මේක හරි අමුතු එකක්. මේ උපයාගත්ත නිවන භුක්ති විඳින නමුත් මේ නිවීම සැනසීම ඒක අනිත්‍ය දෙයක්. විදිහටයි භුක්ති විඳින්නේ. නොඇලී භුක්ති විඳින්නේ. නිමා වෙන දෙයක් නිරෝධානුපස්සී. මේක ඉතින් ඉවර වෙන එකක් නේ. හැමදාම තියෙන එකක් නෙවෙයි. ඉතින් අපි මොකක් හරි උපය ගත්තම අපිට එන්නේ ඔය හැමදාම තියෙන්න ඕනේ කියන සංඥාව නේ. ඒක තමයි එතකොටම නිවනෙන් අපි පිටපයින්. එහෙම කියන්න එපා මේක දිගටම තියෙන්න ඕන. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා අනේ දිගටම තිබේවා. තියෙන්න ඕන. තියාගන්න ඕන. ඉතින් දඟලනවා. එතකොටම නිවනෙන් පිටත යන. එතකොට කොහෙද නිවීමක්? එතකොට කොහෙද සැනසීමක්? එහෙම නෙමෙයි අර වර්තමාන මොහොතේ යමක් තමන් උපේලා සපේලා තියෙනද ඒක භුක්ති විඳින. මේක නිකම්ම සරල උදාහරණයකින් කියන්නේ උයාගත්තනම් කන්න. සරල උදාහරණේ ඕක. මේ උයාගත්තම කනවනේ. ඉතින් උයාගත්ත නිසා කනවා. නමුත් මේ කෑම පිළිබඳ අපේ නිත්‍ය සංඥාවක් ඇති කරගන්නේ උයාගත් එක ගන්න බැරි වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ ඒ උයාගත්ත දෙයට රාග වෙන්නේ ඇලෙන්නේ නැහැ. කෑවට මොකද? මේ Nirodhanupassī මේක ඉවර වෙනවා. මේක නිමා වෙනවා. මම මේ උයාගත්තට ඕක නොකා තිබුණොත් එහෙම කෑවත් ඉවර වෙනවා නොකා තිබුණත් ඉවර වෙනවා. ඒකයි නිමා වෙනවා කියන්නේ. හොඳට බලන්න. අපි උයාගත්ත දේ කෑවත් ඒක ඉවර වෙනෝනේ ටික වෙලාවක. කන් නැතුව තිබ්බොත් ඒත් පිලුම් වෙලා ගොනු වෙලා ඒත් ඉවර වෙනවා. ඒක නිසා මොකක් හරි වටිනා දෙයක් ඉපයුවයි කියලා උපයගත්තයි කියලා ඒක නිත්‍ය නැහැ. එතකොට ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අනේ ඉතින් මෙච්චර මහන්සිලා මොකටද උපයන්නේ කියලා. ඒක තමයි උතින් තෝරන්න බැරි එකම දෙයක්. ඕක පොතෙන්ට ඇවිල්ලා තේරුම් ගන්නවා මිසක වචන වලින් තෝරන්න ගියොත් මහා පටලැවිල්ලක් ඇති වෙනවා. මේ නිවන වචන වලින් තෝරන්න යෑම තුළ ශාසන ඉතිහාසයේ ඇතිවෙච්ච ගැටලු, ඇතිවෙච්ච පටලැවිලි අපිට හුඟක් දකින්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අන්තිමට මේ මාර්ගඵල වචනෙන් විස්තර කරන එක අතහැරලා දැන් මගෙන් අහන්නවත් එපා ඒවා ගැන කරුණාකරලා මේ මාර්ගේ යන්න ගිහිල්ලා ඒක අත්විඳින්න කියලා. ඒක නිසා අපි යෝගීන් හැටියට උත්සාහ කරමු මේ නිවීම මේ සැනසීම අත්විඳින්න. හැබැයි අත්විඳිනකොට මේක උයාගත්ත බත වගේ නේ. උයාගත්ත බත කනවා වගේ වැඩක් නේ. හැබැයි කද්දි කන්න නිබ්බුතින් බුඤ්ජමානෝ අපි කියවනේ. යෙදිලා තියෙන්නේ මේ කනවා වගේ වචනයක් යෙදිලා තියෙන්නේ. නිබ්බුතින් බුඤ්ජමාන. ඒ ලබාගත් නිවීම ලබාගත් සැනසීම භුක්ති විඳින්නෙක්. ඒක ලේසියෙන් ලබාගත් එකක් නෙවෙයි. අර ඥාති පරිවර්තේ භෝග පරිවර්තේ අත්හැරලා ඒ වයති විච්ඡ කාම සංඥා ඒව අත්හැරලා අනිත්‍ය සංඥා අනාත්ම සංඥා වඩලා අසුභ සංඥා වඩලා ආදීනව සංඥා වඩලා එහෙම ඇවිල්ලා මහා අමාරුවෙන් ගත් එකක් මේ. කැම ටිකක් උයාගන්න එක ලේසි නෑනේ. බත් පිඟානම් හතට එනවා කියන එකනේ. කොච්චර දුර ඉඳලා දෙන්නේ. ගෝවියෙක් ගෝවිතැන් කරන්න ඕන. පැල් රකින්න ඕන. එහෙම කරලා අස්වැන්න ගන්න ඕන. අස්වැන්න පරිස්සම් කරන්න ඕන. ඒක නෙලන්න ඕන. ඒක නෙලලා හරියට ඒක මේ වෙළඳ පොළට නිකුත් කරන්න ඕන. ඒ හැම තැනදීම මේක රැකෙන්න ඕන, ආරක්ෂා වෙන්න ඕන. කුණු වෙන්නේ නැතුව, විනාශ වෙන්නේ නැතුව. ඔහොම ඇවිල්ලා වෙළඳ පොලෙන් අපි මිලදී ගන්න ඕන. ගෙදර ගේන්නත් ඕන පරිස්සම් කරලා. ඊට පස්සේ ගෙනල්ලා ඒක හොදලා කියලා. පහේ දාලා හරියට තම්බල හරි, මලවල හරි මොනවා හරි කරලා ඒක සකස් කරලා අරගෙන එතෙන්ට එනකොට කොච්චර ගමනක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. මේ බුඤ්ජමානා කියන தത്വෙට භුක්ති විඳින්නා බවට පත් වෙනකොට කොච්චර ගමනක් ඇවිල්ලා තියෙනවද? ඒ ගමන ආවේ නැත්තොත් අපිට ওই බත් විඳානක් හම්බ වෙන්නේ නැහැ, කෑම වේලක් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට නිබ්බුතියත් එහෙමයි. මේ නිවීම, මේ සැනසීම සෑහෙන මහන්සියකින් උපයාගත් එකක් නිබ්බුතින් බුඤ්ජමානෝ. නිවන භුක්ති විඳින්නා. හැබැයි භුක්ති විඳින්න ගත්තම බුදුහාමුදුරුවෝ නිකන් අපිට නිකන් ගත්ත බත්ති ගානට අතින් ගහනවා වගේ වැඩක් බැලුවා. ඒ මේක භුක්ති විඳින එක්කෙනාට කියනවා අනිත්‍ය අනුපස්සීව භුක්ති විඳින්න. ඔක භුක්ති විඳකට කමන්නේ ඕක ගැන නිත්‍ය සංඥාවක් ඇති කරගන්න එපා. එහෙමනේ. ඉතින් අපි හොඳ කෑම වේලක් කනකොට හිතෙනවා අප්පා මේක ඉතින් හිතක් ගන්න තිබුණොත් දිගටම ගන්න තිබුණොත් හොඳයි. අනික් කටියටත් දෙක බෙදා ගන්න තිබුණොත් හොඳයි. තව මේක වැඩි කරගන්නේ කොහොමද? මේකම ඔන්න ඉතින් පටන් ගන්න. එතකොටම ඕක තමයි වෙන්නේ. ඔය නිබ්බුතිය බුඤ්ජමාන. ඔය නිවීම සැනසීම භුක්ති විඳින්න ගියපු අයට අන්තිමට සිද්ධ වෙන්නේ ඒක තමයි. අර රසවත් බත් පිඟානක් කන වෙලාවේ අසුතවා පුතුජණයට සිද්ධ වෙන දේ නිබ්බුතිය බුඤ්ජමාන මේ නිවීම සැනසීම භුක්ති විඳින කෙනාටත් වෙන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ඒක භුක්ති විඳිනකොට විදර්ශනාව අතට දෙනවා. නැත්තම් ওই භුක්ති විඳින එක දිරව ගන්න බැරුව ගිහිල්ලා මහා ලෙඩක් හදාගන්න. ඒ දෙන ඖෂධය තමයි මේ ඖෂධෙත් එක්ක භුක්ති විඳිනවා. එතකොට දිරවන්න පුළුවන්. මොකද්ද දෙන ඖෂධය? අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී විදර්ශනාව අතර දෙක. ඒකත් මිශ්‍ර කරගෙන විමුක්තිය මේ නිබ්බුතිය නිවීම සැනසීම භුක්ති විඳින්න. නැත්තම් ඒ නිවීම සැනසීම දිරව ගන්න බැරි වෙනවා. ඒකට නිත්‍ය සංඥාවක් හදාගෙන ඒකට ඇලිලා ඒක අවසන් වෙන්නේ නැති එකක් කියලා හිතාගෙන ඒක බදාගෙන එතකොට ආපහු පරණ හිතපු තැනටම වැටුණා. ඒක නිසා අන්තිම තැනින් ගැලවීම පහසු වැඩක් නෙවෙයි. ගලවගෙන ගලවගෙන ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අන්තිම තැනක් එනවා අල්ලපුවත් අය පරිගහපුවත් අය දෙකම නැති වෙන තැන. අපේ සිංහල භාෂාවෙන් කියුවොත්. නිවන එහෙම එකක්. දැන් අල්ලගෙන අල්ලගෙන ආවා, පය ගහගෙන පය ගහගෙන ආවා. අන්තිමට නිවන සාක්ෂාත් කරන තැන නැත්තම් නිවන දකින්න තැන නිවන පරිනිබ්බාණය කියලා කියන්නේ දැන් අල්ලපු එකක් නැති ඒකත් අතාරින්න පය ගහපු එකක් නැති ඒකත් අතාරින්න එතන. ඔතෙන් ඔතෙන්දි තමයි තුඟ දෙනෙක් අමාරු වෙන්නේ. අමාරු වෙන්නේ කියන්නේ ආපස්සට යන්නේ. මේ අල්ලගෙන ඉන්න එක කොහොමද අතාරින්නේ? මේ පය ගහගෙන තියෙන එක කොහොමද අතාරින්නේ කියලා. අර නිබ්බුතිය බුඤ්ජමාන ඒක විඳින අවස්ථාවේ ඒ ඒ වෙලාවේ ඒ ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ඔය පැහැදිලි කරේ මේ ආනාපාන සංඥාව දස සංඥාවේ අනි අන්තිමට දක්වන ආනාපාන සංඥාව ටිකක් ගැඹුරු එකක්. ඕක මම පැටි තවත් පැත්තකින් විස්තර කරලා තියෙනවා සමහර විට අනිත් පැත්තව අහලා ඇති. මේ හුස්ම හුස්මම කියන දේ සංසිඳිලා ගිහිල්ලා ඒක ඒකේ යථා ස්වභාවය අත්විඳිනවා අපි. මේ අන්තිමට හුස්ම හුස්මේ ඇත්තම తත්වයේ අවබෝධ වෙලා ඒක ඒක තුල ඉන්න ගමන් අන්තිමට හුස්ම අතාරින්න වෙනවා. ආනාපානෙ පැත්තෙන් ගත්තොත් එහෙම. ඔච්චර හොඳට මං වලදි කිව්වනේ හුස්ම අපි ගැන සතිමත් වෙලා ඒක හොඳට පවත්වාගෙන යනවා කියන තැනකට එනෝනේ අපි. දැන් අනුන්ට කරදරයක්, Tamanට කරදරයක් නැතුව මේක පවත්වාගෙන යනවා. ඒක මහා වටින දෙයක් නේ හුස්ම. නොවටින දෙයක් කවුද කියන්නේ ඒක වටින්නේ නැහැ කියලා. ජීවිතේ ජීවිතේ පැවැත්ම සම්බන්ධයෙන් ගත්තොත් වටිනාම දේ හැටියට අපිට කියන්න පුළුවන්කම තියෙන හුස්ම. අන්තිමට මොකද්ද වෙන්නේ? හුස්ම අතාරින්න වෙන්නේ. අතාරින්නම වෙන්නේ. බෑයි කියලා බෑ. බෑයි කියලා බෑයි කියලා බෑ. අතාරින්නම වෙන්නේ. ඉතින් ඒක අපි සියලු දෙනාටම වෙන්නේ. ඉතින් ඒ එතනින්ම නිවන නිවන කියන එක තේරුම් ගන්න පුළුවන්. ඔය ඔය එක්තරා මේ ආනාපාන සංඥාව හරි ගැඹුරු නිදර්ශනයක්. අපි හුස්මට අවධානය යොමු කරා, හුස්මේ රිද්මේ රටාව තේරුම් ගත්තා, හුස්ම සංසිඳුණා. ඊට පස්සේ අපි හුස්ම බොහොම හොඳට දැන් ඒක පවත්වාගෙන යනවා. හරියට හුස්ම ගන්නවා. ඉතින් ඒ හුස්ම තුලින් ආනාපානිය තුලින් අපි යම් ආකාරයක ජීවිත පැවැත්මක් ලස්සනට කරගෙන යනවා. ඒකට බාධාවක් නොවන විදිහට කරගෙන යනවා. කොහොම කරගෙන කරගෙන යන අතරේ අන්තිමට අවස්ථාවක් එනවා හුස්ම අතාරින වෙලාව. අන්න ඒක අමාරු වෙලාවක් නේ. අමාරු අවස්ථාවක්. ඒක ඒ වගේ තමයි මේ සුඛ පටිසංවේදී, චිත්ත පටිසංවේදී, චිත්ත සංකාර පටිසංවේදී අවස්ථාවන් වලට ඇවිල්ලා චිත්ත සංකාර සංසිඳිලා සමාදහං විමෝචයන් මේ සාමදාන සංසුත් දැම්පත් නිකලස් බවක් උපයාගෙන ඉන්න කෙනා ඒකත් අනිත්‍යයි. ඒක අනාත්මයි. ඒක ඕනම වෙලාවක වෙනස් වෙනවා. ඒක මගේ වසඟේ පවත්වන්න බෑ. ඒක නොඇලිය යුත්තක්. ඒක අනිවාර්යයෙන්ම නිමා වෙන දෙයක්. සමුදේවය ධර්මතාවයට යටත් දෙයක්. අත්හැරලා භාවිතා කළ යුතු දෙයක් කියන තැනට එන්නේ එන එක. ඒකයි වැදගත්. ඉතින් ඔය දේ තමයි ආනාපාන සංඥාවෙන් උගන්වන්නේ. මහා ගැඹුරු දෙයක්. අපි දන්නේ ගිරිමානන්ද හඳුරන්ට මේ දස සංඥාවෙන් මොකද්ද වළංගුනේ කියලා. අපි මේ ගිරිමානන්ද සූත්‍රයේ කතන්දරයක් තියෙනවනේ පොඩි. ගිරිමානන්ද හඳුර අසනීප වුණා. ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලහගිලාන. කායික වශයෙන් ඉතින් ආබාධික තත්ත්වයට වුණා. ඉතින් ඊට පස්සේ දුක්ඛිතෝ මානසින් පෙලෙන්නේ බවටපත් වුණා. ඒක නිසා බාලහ ගිලානෝ මේ ගිලන් බව ගිලානෝ කියන්නේ ඇත්තටම ශාරීරික තත්වයක් නෙවෙයි මානසික තත්වයටයි ගිලාන කියන්නේ හුඟක් වෙලාවට. නිසා කය මනස දෙකෙන්ම කිසියම් ආකාරයක පසු බැහැලා හිටියා. ශරීරේ රෝගී වුණා මනසින් පසු බැහැ. ඉතින් මේ මානසික පසුබෑම නැත්නම් බය තැති ගැනීම මම මැරෙයි ආදී වශයෙන් කියලා හිතන මේ බය තැති ගැනීම මම මැරුණොත් මොකද වෙන්නේ මේ අනිත් අයට මොකද වෙන්නේ මගේ දරුමල්ලන්ට මොකද වෙන්නේ ව්‍යාපාරවලට මොකද වෙන්නේ ඕක තමයි තියෙන අවුල ඒක මේ සාමාන්‍ය කෙනෙකුට වෙන එක අහන්න දෙයක් නැහැ මෙතන මේ භික්ෂුවකටනේ ඊරිමානන්ද ආමතුරු දරුමල්ලන් හිටපු කෙනෙක් නෙවෙයි ව්‍යාපාර කරපු කෙනෙක් නෙවෙයි ඒත් බලන්න ලෙඩ වුණාන් පස්සේ ඇතිවෙච්ච தත්ත්වය. මේ බුදුරජාණන් වහන්සේ ඒක නිසා මේ යථා ස්වභාවය පෙන්නගෙන පෙන්නගෙන ගියා. අනිත්‍ය සංඥාව ඉගැන්වුවා. අනත්ත් සංඥාව ඉගැන්වුවා. අසුභ සංඥාව, ආදීනව සංඥාව ඉගැන්වුවා. ආනන්ද මේවා ගිහිල්ලා කියලා දෙන්න. මේවා ගිහිල්ලා කියලා දෙන්න. ආදීනව සංඥාව ඉගැන්වන්නේ මොකටද? ශරීරේ විවිධ ආබාධ උප්පජ්ජන්ති. හිමස්මින් කායේ මේ ශරීරයේ විවිධ ආබාධ ඇති වෙනවා. ඒක ඇත්තනේ. ඇත්තනේ. ඒකට ඒක පිළි අරගන්න එපා. අපේ ජීවිතේ යන්නේ ජරා ව්‍යාධි මරණත් එක්ක. දැන් මම මේ දවස්වල ආපහු මේ අපි මේ කොරෝනා ප්‍රශ්නේ නිසා මේ යම් යම් අපි කරගෙන ආපු පුද්ගලයන් වශයෙන් මුණ ගැහිලා කරගෙන ආපු වැඩසටහන් නැවත ආරම්භ කරා. ඊයේත් මම කුරුණෑගල වදාගඩ ප්‍රදේශයේ විහාරස්ථානයේ වැඩසටහන කළා. ඊ සෙනසුරාදා දවසේ. ඉතින් මේ අපිට මුලින්ම කියලා දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ ජීවිතේ ජරා ව්‍යාධි මරණත් එක්කයි යන්නේ කියලා. මුගක් අය හිතාගෙන ඉන්න මේ ජරා ව්‍යාධි මරණ වලින් තොරවයි ජීවිතේ යන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. ජීවිතය කියන්නේම ජරා ව්‍යාධි මරණත් එක්ක යන එකක්. අපි ඉතින් අර පුංචි කාලේ හැංගිමුත්තන් සෙල්ලම් කරා වගේ ජරා ව්‍යාධි මරණ එක්ක හැංගිමුත්තන් කර කර ඉන්නේ. එනකොට හැංගෙන. හැබැයි ඉතින් අහුවෙන. ජරාව ජරාවෙන් නම් බේරෙන්න හම්බෙන්නේ. වයසට යන එක, දි รา පත් වෙන එක. මේකෙන් බේරෙන්න හම්බෙන්නේ කාටවත්. යාදි ලෙඩ ඒත් එහෙම තමයි. නොඑක් ලෙඩ එනවා. නොඑක් රෝග පැතිරිලා යනවා ව්‍යාප්ත වෙනවා. එහෙම 100%ක් ඒවෙන් බේරිලා ඉන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඔය දෙන්නගෙන් කාට හරි අහුවෙලා අන්තිමට මරණයටත්පත් වෙනවා. එක්කෝ ජරාවටපත් වෙලා මරණයටපත් වෙන එහෙම නැත්නම් ව්‍යාධියකට ලක් වෙලා මැරෙනවා. මේක ඒක නිසා මේ මරණය කියන එක නම් අර නිකන් ජරාවෙන් හෝ ව්‍යාධියෙන් අපිව අල්ලන්න. එයාගේ ආයුධ දෙක වගේ. එක්කෝ ජරාවෙන් ගහලා මරනවා. එහෙම නැත්නම් ව්‍යාධියකින් ගහලා මරනවා. මරණේ නැමැති මේ මරණයේ පුද්ගලයෙක් හැටියට හිතුවොත් එයා එයා අපිට ගහන්න ආයුධ දෙකක් තියෙනවා. එකක් ජරාව. ජරාවට පත් කරලා පත් කරලා පත් කරලා දි รา පත් කරලා කඩාවට්ටන. එහෙම නැත්නම් දාන වියාදියක් ලෙඩක් දාන. දාලා මරලා දාන. ඉතින් මේවා ධර්මතානේ මේවා ගැඹුරින් අවබෝධ කරගන්න. ඉතින් අපි ඔය ජරා ව්‍යාධි මරණ කියන තුන් දෙනත් එක්ක ඉන්න ගමන් තමයි අපේ ජීවිතේ වැඩ කරන්නේ. ඒ නිසා දැන් අපිට කියලා අපිට හුඟක් අයට කියන්න සිද්ධ වෙලා තියෙනවා මේ මේවත් එක්ක වැඩ කරමු කියන තැන. තාම හුඟක් අය ඒකට සූදානම් නැහැ. මානව ඉතිහාසය ගත්තොත් අප්‍රමාණ ලෙඩ හැදිලා තියෙනවා. මිනිස්යන්ට. ඒ ලෙඩ සමහර රෝගකාරක වල ආවුස කියන්න බෑ. සමහරට වසර දහස් ගාණක් ඒ වෛරස් හරි මොකක් හරි රෝගකාරකේ ආවුස වසර දහස් ගාණක් පවතින. ආ දැන් අපිට කියන්න බෑ මේ COVID-19 වෛරසය ආවුස කාටවත් කියන්න බෑ. එක් වෛරසයක ආවුස නෙමෙයි. වෛරසයේ පැවැත්මේ ආවුස කියලා ආවුස දෙකක් තියෙනවා. ඒ වෛරසය තව එකක් හදනවා. තව එකක් හදනවා. තව එකක් හදනවා. එතකොට මේකේ තියෙන සමුදේ වය කියන එක තේරුම් ගන්න ඕනේ ඒකකයේ පැවැත්ම සහ සමස්තයේ පැවැත්ම. ඒතර වෛරසයකට පුළුවන් දැන් මානවයාගේ පැවැත්ම පිළිබඳ ගන්නකො මානවයා කොච්චර කාලයක් පවතිනවද කියලා කාටවත් කියන්න බෑ. ඇයි? එක මිනිහෙක් ගෑණියෙක් මැරෙනකොට ඒ දෙන්න එකතු වෙලා තවත් මිනිහෙක් ගෑණියක් හදනවා. ඒතර උන් දෙන්න තව එක හදනවා. අපේ පැවැත්ම මෙහෙමනේ. අපේ සාමාන්‍යයෙන් එක මිනිහෙක්ගේ පැවැත්ම අවුරුදු උපරිම අපි කියමු 100යි කියලා උදාහරණයක් ඇටියෙ. 100ක් වෙන්න පුළුවන්. නමුත් මානව වර්ගයාගේ පැවැත්ම කොච්චර කාලයක්ද කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. නමුත් හැබැයි අවසන් වෙනවා. සමුදේ වය ධර්මතාවයට යට. කවදා නමුත් මානව වර්ගය නිමා වෙයි. ඒක අපිට කියන්න බෑ කොච්චර කාලයකද කියලා. වෛරසයක් නැත්නම් රෝගකාරකයක් ඒක ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් මේ රෝගකාරකේ කොපමණ කාලයක් පවතීද කියලා කාටවත් කියන්න බෑ. එහෙනම් අපි පුරුදු වෙනවා මේ ව්‍යාධි ලෙඩත් එක්ක ජීවත් වෙන. ලෙඩ නැති ජීවිතයක්. කියන්නේ මහා මිත්‍යා දෘෂ්ටියක්. අවිද්‍යාවක්. අපි දැන් යම්කිසි නව රෝගී තත්ත්වයක් ආපුවාම ඒක හැදෙන්නේ කොහොමද, පැතිරෙන්නේ කොහොමද, වැළඳෙන්නේ කොහොමද? නිරෝධායනය වෙන්නේ කොහොමද, නිරෝගී වෙන්නේ කොහොමද? සෞඛ්‍ය පිළිවෙත් මොනවද? ওই ටික දැනගන්න, අවබෝධ කරගන්න මානවයන්ට පුළුවන්නේ. ඒක අවබෝධ කරගෙන යනු කටයුතු කිරීමයි තියෙන්නේ. අවු වෙන්න පුළුවන් කොච්චර හැංගෙමත් නැන් ගැහුවා. අය දිනන්න හම්බෙන්නේ නැහැ මේ හැංගෙමත්. හවු වෙනවාමයි. ලෙඩවලට වාජනය. ඉතින් ඔය වගේ යඹුරු දෙයක් ඇතුලේ අපි මේ ජීවිතය පවත්වාගෙන යනවා. ඉතින් ඒක නිසා අන්තිමට ඔය හුස්ම කියන එක යන්න පුළුවන් ඕන විදියට. දරාවටපත් වෙලාම ගිහිල්ලා ආනාපානේ නවතින්න පුළුවන්. දැන් හුස්ම ගන්නම බෑ. වෙනහල ජරාවටපත් වුණා. ඒක පුම්බන්න බෑ පිම්බන්න හැදුවට පිම්බෙන්නේ නෑ. ඉතින් මොකද වෙන්නේ? ඊමාවේ. එහෙම නැත්නම් අපි කියන මේ කොරෝනා වෛරස් එකත් ඔය ශ්වසන පැත්තට ඇටැක් කරන එකක් නේ. ශ්වසන මාර්ගයට කියලා කියන්නේ. හුස්ම නතර කරන එක. ඒ වගේ එකකට අහු වෙන්නත් ඉඩ තියෙනවා. ඒක අන්න අනිත්‍යානුපස්සීවයි ඉන්නේ අපි. මොකක් ගැන දානාපානය ගැන. ඒ වගේ අන්තිමට අපි මේ සියල්ල අවබෝධ කරගෙන අපි බොහොම නිවුණු සැනසුණු පුද්ගලයෝ හැටියට ඉන්නවනේ. නිවීම සැනසීම කියන්නේ. එතෙන් තාමත් බුදුරජාණන් වහන්සේ අර පාඩමම දෙනවා අපා. ආනාපානයේ අනිත්‍ය අනාත්ම වගේම ඔබ උපයාස අපයාගත්තා වූ මේ නිවීම සැනසීමත් අනිත්‍යයි අනාත්මයි. ඒකට නිත්‍ය සංඥාවක් හදාගන්න එපා. ඒකට ආත්ම සංඥාවක් හදාගන්න එපා. ඒකට අවිපරිණාමී සංඥාවක් හදාගන්න එපා. ඒක නිරෝධ වෙනවා, නිමා වෙනවා, අවසන් වෙන එක. යන්නේ ඒකයි ඒකයි ඒකෙනුත් මිදිලා ඉන්නවා කියලා. ඒක භුක්ති විඳින්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි ජීවිතයේ භුක්ති විඳිනවා හොඳට ජීවිතය අතහැරලා. අතහැරලා කියන්නේ මේ අකුසල සංඥාව අයින් කරලා ඉවත් කරගන්නවා. ජීවිතය අනිත්‍යයි කියලා අනිත්‍ය සංඥාවෙන් තමයි අපි මේ ජීවිතේ භුක්ති විඳින්නේ. අපි ජීවිතයේ අනාත්ම සංඥාවෙන් ජීවිතේ භුක්ති විඳිනවා. ඒක අසුභ සංඥාවෙන් ආදීනව සංඥාවෙන් මේක භුක්ති විඳින්න පුළුවන්. නිවනත් එහෙමමයි. ඒ මහා අමාරුවෙන් උපයාගත්ත මහ වටින දෙයක් මේ ලෞකික ජීවිතයේ කාම සම්පත් වගේ දෙයක් නෙවෙයි. ඒක භුක්ති විඳින්නේ බුඤ්ජමාන නිබ්බුතින් බුඤ්ජමාන නිවන භුක්ති විඳින අනිත්‍ය සංඥාව. අනිච්ඡානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. හොඳයි. මම හිතන ඔය අපි අද අවධානයට ගත්තේ ආනාපාන සංඥාව. ආනාපාන සංඥාවේ තියෙන ආනාපානය ගැන ඉගෙනීම විතරක් නෙමෙයි. ආනාපානය ගැන ඉගෙනගෙන ආනාපානයේ අත්හැරීමක් තියෙනවා. අන්තිමට ඊළඟට ආනාපානය තුලින් ගිහිල්ලා ලබා ගන්නා වූ ආධ්‍යාත්මික සැනසීමක් තියෙනවා. එතෙන්ට ඇවිල්ලා ඒකත් අත්හැරීමක් තියෙනවා. ඒ වගේ ගැඹුරු දෙයක් මෙතන තියෙනවා. මේක විඥාණයෙන් දැනගත එකක් නෙමෙයි පඤ්ඤාවෙන් දැනගත යුතු දෙයක්. පජානනය කරදුය පජානාති එහෙම දෙයක්. හොඳයි. මම හිතනවා මේ ඔය සාකච්ඡාව අපි උතනින් මම නිමා කරන්න කැමතියි. අපි දස සංඥා පිළිබඳව මේ සාකච්ඡා මාලාව කරගෙන ආවා. අපි මේ දස සංඥා ආරම්භ කරේ වේදනානුපස්සනාවෙන්. වේදනානුපස්සනාවත් එක්ක අපි සංඥා හතරක් කතා කළා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා කියලා. ඊට පස්සේ පහන සංඥාවට ආපුවාම බහැර කළ යුත්තේ කුමක්ද කියලා දැන ගැනීම හිලා අපේ චිත්තානුපස්සනාවත් පටන් ගත්තා. එතකොට හිතේ මේ බැහැර කළ යුතු දේවල් තියෙන්නේ. මේ ධර්ම මාර්ගය යනකොට බැහැර කර යුතු දේවල් තියෙන්නේ වටපිටාවේ නෙමෙයි. වටපිටාවෙත් ඉතින් ඔය ලෞකික ප්‍රයත්න සම්බන්ධයෙන් ගත්තම එහෙම බැහැර කළ යුතු දේවල් ඇති. නමුත් ධර්ම මාර්ගය යනකොට බැහැර කළ යුතු දේ තියෙන්නේ පහානේ තියෙන හිතේ. එතකොට ඒක දැක ගන්න නම් අපි චිත්තානුපස්සනාව වඩන්න ඕන නිසා අපි චිත්තානුපස්සනාව පැත්තට හැරුණා. හැරිලා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිර සංඥා සබ්බ සංකාරේසු අනිච්චා සංඥා ආනාපාන සංඥා වශයෙන් ඉතිරි ටිකත් අපි අවධානයට ගත්තා. ඒ ওই ටික අපි සෑහෙන සාකච්ඡා මාලාවක් කරගෙන ආවා. මම හිතනවා දැන් මේක මේවා කමටහන් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ අද අපි කතා කර කමටහන බොහොම අමාරු එකක්. තේරුම් ගන්න අමාරු නමුත් කරන්න අමාරු. තේරුම් ගන්න පහසු නමුත් කරන්න අමාරු වැඩක්. දැන් හුස්ම අනිත්‍යයි කියන එක තේරුම් ගන්න පුළුවන්. නමුත් මේක අතහරින එක අතහරින තැනට ආවයින් පස්සේ හුස්ම යන තැනට ආවයින් පස්සේ මේක දැන් හුස්ම යන්නේ යන්නේ මේක ඉතින් අතහරින්න වෙන දෙයක් කියලා අතහරින එක බයට ඇති ගැනීමක් නැතුව අමාරු වැඩක්. ඊළඟට අර ධර්ම මාර්ගයේ විල උපයාස අපයාගත්ත නියුණු සනසුණු භාවය, සාන්ත බව සංහිඳියාව. ඉතින් ඒකත් අත්හරින තැන අත්හරින අත්හැරීමක් අත්හරින සංඥාවෙන් නැත්නම් අනිච්ච සංඥාවෙන් අනත් සංඥාවෙන් භුක්ති විඳින එක මේක නැති වෙනවා. මේ නිවීම මේ සැනසීම නැති වෙනවා. එච්චර උපයාස අපයාගත්තේ. ඊළඟ තප්පරේ නැති වෙන්න පුළුවන්. හුඟක් අය හිතාගෙන නිවන ගැන නිත්‍ය සංඥාවක් දාගෙන ඊළඟ තත්පරේ නැති වෙනවා. ඉතින් නැති වුණාම ඉන්නේ බෑ මේ ඌ මං මාළඟ මෙහෙම එකක් තිබ්බ දැන් නැහැ. ඕක තමයි හැටි. හැබැයි නැති වුණාම කට්ටිය උඩ පයින් අපෝ මට මෙච්චර වටින එකක් තිබුණා නැති වුණා. නැත්තම් ළඟ ඉන්න මිනිස්සය කරන්න වෙනවා මූ තමයි මේක නැති කරේ. මගේ නිවීම සැනසීම නැති කරේ. ඉතින් කොහෙද ඉන්නේ? ඒක නිසා මේක මහ ගැඹුරු එකක්. ඔය තැනට එන්න පුළුවන් වෙන්න ඕන අපේ ජීවිතේ. හුස්ම මේ ලෝකේ තියෙන භෞතික ලෞකික දේවල් වලින් ලෞකික වශයෙන් තියෙන දේවල් වලින් වටිනාම දේ අත්තරින්න අමාරුම දේ හුස්ම. ඇයි? ඒකත් හරියම ඉතින් ඉවරයි. ආධ්‍යාත්මික දේවලින් අමා අතහරින්න අමාරුම දේ නිවීම සැනසීම. ඉතින් ඒක මොකෝ? ඒක අපි මේ අත්හරින්නේ උපයාගත්තේ. එහෙමනේ අපේ මනසේ තියෙන්නේ. නමුත් ওই දෙකම පෙන්වනවා. ආනාපාන සංඥාවේදී ওই දෙකම පෙන්වනවා. ওই දෙක තේරුම් ගන්න පුළුවන් නම් අපිට මේ නිවීම සැනසීම තුළ ඉන්න පුළුවන්. හොඳයි. සාකච්ඡාව මම ඔතකින් නිමා කරනවා. වෙනදා වගේම අපේ ධම් සභාවේ ඉන්න අපේ පූජනීය ස්වාමීන් වහන්සේලා මේ නින්නාන්සලා ඇතුළු අපේ කල්යාණ මිත්‍රයන්ට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. ධම් සභාවට එකතු වෙන්න සාකච්ඡා වශයෙන් ඉදිරිපත් කළ යුතු දේ අත්දැකීම් වශයෙන් ඉදිරිපත් කළ හැකි දේ ඒ වගේම ගැටලු වශයෙන් ඉදිරිපත් කර යුතු දේවල් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න කියලා කොහොම නමුත් අපි ඊළඟ සාකච්ඡාවේ ඉඳලා ධම්මානුපස්සනා කොටසට යමු වෙනවා සතිපට්ඨාන දේශනාව. අපි අනුපස්සනා තුනක් පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. ධම්මානුපස්සනාවට යොමු වෙන බලාපොරොත්තු වෙනවා අපි ඊළඟ සාකච්ඡාවේ ඉඳලා. ඉතින් ඊළඟ සාකච්ඡාව අපි සුපුරුදු විදිහට දවසක් හැර දවසක අපි ඊයේ පෙරේදා මුණ ගැහුනේ නැහැ. නමුත් හෙට මුණ ගැහෙන්නෙත් නැහැ. නමුත් අපි අනිද්දා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහටයි අපේ ධර්මම ඉදිරියට යන්නේ. ඉතින් අපි ඉක්මනින් මේ සතිපට්ඨාන සාකච්ඡා මාලාව කරලා නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ජීවිතය අනිත්‍යයිනේ. කොයි වෙලාවෙ මැරෙයිද කියලා කවුද දන්නේ? ඒ මේ වැඩේ පස්සට දාන්න ඕනේ නැහැ. ඒකයි අපි මේ අධ්‍යාත්මික වැඩ ටිකක් ඉක්මන් කරන්නේ. ඒවට ඉෂගිනි ගත්තේ කුවේගිනි නිවන ලෙසනේ. කුසලට පමා නොයිය යුතුයි කියන ඕවා අපි අහලා තියෙනවනේ. ඒක නිසා. හොඳයි අපි මේ විදිහට ඉදිරියට යමු. එහෙමනම් අපි ආරාධනා කරනවා දම් සභාවට එකතු වෙන්න අදහස් උදහස් යෝජනා අධ්‍යක්ෂින් ගැටලු ඉදිරිපත් කරන්න කියලා අපේ කල්යාණ මිත්‍රයන්ට මේ ප්‍රශ්නේ අහන්න සමතේ තරම් ජීවිත කෙනෙක් නෙමෙයි. මේක මට නිකන් ගැටලුවක් ආවා ජීවිතය අසුබ සංඥාවෙන් අනිත්‍ය සංඥාවෙන් ගත කරන අත්කොට අපි මරුණහම එතනදිද පුනර්භවය නැති වෙන්නේ. නැත්නම් අපි තව දෙයක් අපේක්ෂා කරගෙන ඉන්නවද එතනදී? මෙහෙමයි දැනට අපි ලබාගෙන තියෙන ජීවිතයේ අපි භුක්ති විඳිනවා. ඒක මොන විදි අපි ජීවිතයේ තේරුම් අරගෙන තියෙන එක පැත්තකින් ඒ කියන්නේ මේ මානව ජීවිතය කුමක්ද ඒක ඇතුලේ අපි ජීවත් වෙන ජීවන වටපිටාව කුමක්ද ඒ තුල ඉන්න සිසු අය කවුද ඒගොල්ලෝගේ ස්වභාවය කුමක්ද ඒගොල්ලෝ සහ අපි අතර පවත්නා වූ සබැඳියාවන් කොමක්ද මේ සමස්තය අපි අවබෝධ කරගෙන ඉන්නවා. හැබැයි දැන් අපි මේ ජීවිතය බරට ගන්නෙ නැහැ මොකද මේ අපි අර අනිත්‍ය අනාත්ම විදිහට තේරුම් අරගෙන සැහැල්ලුවෙන් නමුත් භුක්ති විඳිනවා මේ. එතකොට ඒ සැහැල්ලුවෙන් භුක්ති විඳිනවා කියනකොට මේක අතහැරලා ඉන්නේ මේ. අපි ඕකට කියන්නේ සිංහලෙන් පාවිච්චි කරන්න තියෙන වචනේ පටිනිස්සග්ග පාලියෙන් කියන්න පුළුවන් මුත්‍ති අනාලය කියන වචන භාවිතා කරන්න පුළුවන් සිංහලෙන් අපිට කියන්න වෙන්නේ මනසින් මෙය අතහැරලායි භුක්ති විඳින්නේ මේ ජීවිතේ අපි භුක්ති විඳිනවා මේකේ තියෙන වැඩ කරනවා කනවා බොනවා රස්සාව කරනවා යුතුයකම් කරනවා වගකීම් දරනවා සමහර හිතන්නේ මේ නිවන් දැක්කම ඔය මොකක් කරන්නෑ කියලා නිවන් දැකපු අය තමයි හොඳට වැඩ කරන අය හොඳට වගකීම් දරන අය. ඒ වගකීම හොඳට කරනවා. වගකීමෙන් පලා යනව නෙමෙයි. ජීවිතේ මනවින් හසුරවන අය, මනවින් භුක්ති විඳින අය. නිවැරදිව යහපත් විදිහට මේ දේ කරනු ලස්සනට පිළිවෙලට කරනු. ඒකයි. හැබැයි මේක නිකන් මහා අමාරුවෙන් මල් පාත්තියක් හදලා මල් පිපිලා මේ මල් වල සුවඳ භුක්ති විඳින වෙලාවක් වගේ. හැබැයි මේ මේ මනසේ එක පැත්තකින් පෙන්නනවා මේ මල් ඔබ මේ මහා අමාරුවෙන් භුක්ති විඳින මේ මල නැත්තම් මේ මල් සුවඳ අනිත්‍යයි. එතකොට දැන් මේ අනිත්‍ය සංඥාවෙන් තමයි ජීවිතේ භුක්ති විඳින්නේ. ජීවිතේ කියන්නේ කියතුලේ ඔය මල් මල්යායක් නෙමෙයි ජීවිතේ. මගේ උපමාව ටිකක් හොඳ නැහැ වගේ. මේ ඒකේ කටුත් තියෙනවා ඉතින්. රෝසමල් ක්‍රියාවක් වගේ. ඉතින් වඩා හොඳ එහෙම කිව්වා. ඒකේ කටුන රෝසමලේ නටුවේ කටුනේ අපිට ඔය කියලා තියෙන්නේ. යටිපැත්තට ගෑව <laughs> හොඳට ලටු තියෙනවා. ඒක උඩ පැත්ත ලස්සනයි සුවඳයි. මේ සුමුදුයි. එහෙම පැත්තකුත් තියෙනවා. අනිත් පැත්තේ කටු තියෙනවා. පොඩ්ඩ එහෙම වෙනකොට පටලැවෙනවනේ. රෝස මේ මල් ගහට අපි ඉතින් හරියට කිට්ටු සිහිනුවණින් කිට්ටු නොවුනොත් ඉතින් ඉස්සර වෙලාම වෙන්නේ පටලැවිල්ල තමයි. ඒතර ජීවිතේ අපි ඕක තේරුම් ගන්න තියෙන්නේ මේ රෝසමල්ලයායක් මේකේ කටු ගාලා. හැබැයි ලස්සන සුවඳවත් මල් පිපෙනවා කියන්නේ ඒක අපි භුක්ති විඳගෙන ඉන්නවා. කටුත් දැනෙනවා සමහර වෙලාවට. මල් සුවඳක් දැනෙනවා. එතකොට ජීවිතේ කොහොමයි? හැබැයි අපි මේක අනිත්‍ය සංඥාවෙන් අනත්ත් සංඥාවෙන් තමයි මේක භුක්ති විඳින්නේ. එතකොට මේ ජීවිතේ මේ ජීවිතේ තුලදිම අතහැරලා ඉන්නේ. ආයි අපි එකක් ප්‍රාර්ථනා කරන්නේ මේකේ මල් තිබුණත් කට තිබුණත් අපි මේක ගැඹුරින් අවබෝධ කරගෙන නිසා අපිට ඕනේ නැහැ. හැබැයි මේ ජීවිතයේ මල් සුවඳත් විඳින කටුත් දැනෙන. ඒකයි හැටි. ඉතින් ඒක අපිට අවබෝධයෙන් ඉන්න නිසා මල් සුවඳට ඇලෙන්නවත් කටුව එක්ක තරහ වෙන්නවත් නැහැ. මොකද කටුව කටුවේ හැටි එහෙමනේ. කටුව ඒ රෝස කටුවේ විශේෂත්වයක් තියෙන අනෙක් කටුව වගේ නෙමෙයි. අග පොඩ්ඩක් ඇද වෙලා තියෙන්නේ. ඒ එයා කටුව ඇනිනව විතරන්නේ පටලව ගන්න ගැතියක් තියෙනවා. හොඳට බැලුවොත්. <laughs> අනික කටු නම් ඇනිනව විතරයි ගලවන්න පුළුවන්. තමයි මේක ඇනුනම මේක පටලවෙනවත් එක්ක ඇනුනම කටු කැල්ල ඇතුළටත් ඇදෙනවා සමහර වෙලාවට. ඉතින් ඒ වගේ අපි ජීවිතයේ ගැඹුර මේ ජීවිතයේ ඇත්තම යථා ස්වභාවය. මේකේ මල් තියෙන, සුවඳ තියෙන, සුමුදු අවස්ථා තියෙන. අනිත් පැත්තෙන් මේක ඇස්සේ කටු තියෙන. කටු ඇන්නෝ, කටු පටල ඇන්නෝ. මේ මේක අපි තේරුම් අරන් තියෙන්නේ. මේ මේ දහමට අනුව. ඉතින් අපි මේ කටු තිබුණයි කියලාවත් මල් සුවඳ මල් තිබුණයි කියලාවත් ඕක ඔය දෙකට විශේෂයෙන් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මේක භුක්ති විඳින්න. හැබැයි අපි දැන් අනිත්‍ය සංඥාවෙන් අනාත්ම සංඥාවෙන් අසුභ සංඥාවෙන් ආදීනව සංඥාවෙන් මේක භුක්ති විඳිනකොට අර සාමාන්‍ය කෙනෙක් මේක භුක්ති විඳිනවට වඩා කිසියම් අවබෝධාත්මක ස්වરૂපයකින් නිකන් පරිණත ගතියකින් ජීවිතේ භුක්ති විඳින්න නිකන් අඬා ඕගාගෙන වැළපීගෙන නිකන් උඩ පැනගෙන දඟලගෙන අනිත් අය එහෙමනේ ජීවිතේ භුක්ති විඳින්නේ අපිට පේනවා මේ මොකක් හරි අර මල් සුවඳ ආපුවාම ඉතින් අම්මේ ඒ වෙලාවට සිහිය නැහැ <laughs> කටු වෙනුනම සිහිය නැහැ නමුත් අපේ විශේෂත්වය අපිට මල් සුවඳක් බොහොම සීනුවණෙන් භුක්ති විඳින්න පුළුවන් ජීවිතයේ තියෙන. කටු වෙනුනමත් ඉතින් අපි දන්නේ මේකේ කටු තියෙන බව. ඉතින් කටු වෙනුනමත් අපි එච්චර ප්‍රශ්නයක් නෑ. ඒක සීනුවණෙන් භුක්ති විඳින්න පුළුවන්. ඒක තමයි මේ ආර්ය ශ්‍රාවකයාගේ පරිණත ගතිය. එතකොට මෙයා මල් සුවඳයි කටුවේ දෙකම ජීවිතයේ තේරුම් ගන්න ඉන්න නිසා මෙයාට පුළුවන් මේක අතහැරලා දාන්න. මේක වැඩක් නෑ ඉතින්. මේකේ කටුව ඉවර කරන්නත් බෑ. මල් සුවඳ එන එක ඉවර කරන්නත් බෑ. සම්පූර්ණ කටු අයින් කරලා මල් සුවඳ මලින්ම පුරවලා දාන්න බෑනේ රෝසයය. රෝසවත් රෝස මල එන්න නම් කටුව ඉස්සෙල්ලා ඉන්නේ බලපුවම කටු. <laughs> ඇවිල්ලා ඒ කටු වල අග පොඩි රෝස මලක් හැදෙනවා වගේ. ඒක ඇතුලින් පර වෙලා යනවා. මහා මහා කටු ගාලේ රෝස මලක් ඇදිලා ටික ඔය තියෙන්නේ මං හිතන්නේ රෝස මලක් මන් දන්නේ කොච්චර දවස් තියෙනවද කියලා දවස් දෙකක් තියෙයි. ඉතින් වැඩිපුර බලපුවම තියෙන්නේ කටු ගාලා. එහෙමනේ. <laughs> ඉතින් ඕක අපි අවබෝධ කරගෙන ඉන්න නිසා අපිට ගැටලුවක් නැහැ. අපි ආපහු මේ කටු යාය කටු ගාලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. හදිස්සියෙන් දෝෂ මලක් හැදුනා. ඕක තමයි ඇත්ත. ඒක නිසා භව නිරෝධය එතනින් වෙනවා මේක ජීවිතයේ යථාබෝධ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ වුණු කෙනා. ඒක භුක්ති විඳිනව නැත්තේ නැහැ. ඒක තමයි අර නිබ්බුතින් පුඤ්ඤමානා කියලා කියන්නේ. නිබ්බුතින් පුඤ්ඤමානා කියලා කියන්නේ ওই ජීවිතේ පැත්තකට දාලා ඔක්කොම අයින් කරලා භුක්ති විඳීමක් නෙවෙයි. අර ප්‍රඥාවෙන් අර අවබෝධයෙන් අර කටු සහිත මල් සහිත මේක අවබෝධයෙන් ප්‍රඥාවෙන් භුක්ති විඳිනවා කියන්නේ. ඒක භුක්ති විඳින කෙනා ඒ සංඥා කියන ඔය අසුභ සංඥාවෙන් ආදීනව සංඥාවෙන් අනිත්‍ය සංඥාවෙන් අනාත්ම සංඥාවෙන් මේක භුක්ති විඳින. ඒක භුක්ති විඳින්න පුළුවන්. ඒ රසවත් දෙයක් ඇයි රසවද්දයක් අනිත්‍ය සංඥාවෙන් භුක්ති විඳින්න බැරි? ඉතින් ඒ ඒ අපි නම් අපි නම් ආහාර පිඟානක් ගන්නකොටම අපි ප්‍රතිවේක්ෂාව කරලා ඒ ඕනම ආහාර ආහාරයක් රසයක් භුක්ති විඳින්නේ පටිසංකායනසෝ ආහාරං ආහාරයෙන්. මේ යාව දේව විමස්ස කායස්ස තිතියා මේ ශාරීරියේ ප්‍රයත්න සඳහා කරන වැඩක් මේක. නේ? මේ මේ ශරීරේ ධාතුමත්කෝ නිස්සත්ත්වෝ නිජීවෝ මේ මේ මේකේ ධාතු කොටසක් තියෙන සත්පුද්ගල කතාවක් මේකට දාගන්නේ නැහැ. නේ? එහෙමයි තියෙන්නේ. ඉතින් හරි නිදහස් භුක්ති විඳීමක් මෙතන තියෙනවා. මේ ජීවිතේ නිදහස්ව භුක්ති විඳින්න පුරුදු වෙන්නේ නැහැනේ. මේක අල්ල ගන්නවානේ, මේක බදා ගන්නවානේ, මේකට මානිය දා ගන්නවානේ, මේක ඉරිසියාව දා ගන්නවානේ. ඉතින් නිදහස්ව භුක්ති විඳීමක් මේ ජීවිතේ තියෙන්නේ. ඒක හැබැයි මේ අවබෝධයෙන් මේක මේක මේක ආපහු ආපහු ගන්න ඕන එකක් නෙමෙයි කියලා හොඳට අවබෝධ වෙලා ලැබිච්ච නිසා මේක භුක්ති විඳින. ඒකත් අර අසුතවා පුතු ජන කෙනෙක් භුක්ති විඳින විදිහට නෙමෙයි. ඉතින් එතකොට ඔක අතහැරලා නේද ඉන්නේ? එහෙමයි. එහෙමයි. මේ මාතරින්නේ ඒක පුළුවන් බව තේරෙනවා සහඳුනේ. ඔබට එහෙම නෙවෙයි. එහෙම හිතේ පරිකාරයෙන් පින්පාත නමස්කාර කොට වන්දනා කරනවා. ඔව්. ස්වාමීන් වහන්සේ මේ පළවෙනි මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ මම හිතන්නේ මගේ අද දේශනාව අනුව මගේ අවබෝධය පොඩ්ඩක් හරිද කියලා දැනගන්න එක. ඒක තමයි දැන් ඔබ වහන්සේ අද කතා කරපු අනිත් ආනාපාන සතිය අනිත් හැටියට බලන එක සම්මුති වශයෙන් අපි කතා කරන මරණය නෙවෙයි කියන එක. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නය තමයි දැන් අපි ආනාපාන සතිය අත්හරිනකොට වංශේ ප්‍රකාශ කරා විස්තර කරා බයක් ඇති ගැනීමක් ඇති වෙනවා කියලා. ඉතින් ඒ බය සහ ඇති ගැනීමෙන් නිදෙන්න මොන වගේ දෙයක් අපි කරන්න ඕනේද එහෙම නැත්නම් එතන අපි අසුරවා ගන්නේ කොහොමද කියන එක. ඔව් දැන් මේ අන්තිමට කියපු දේ අපි ඉස්සරහට ගත්තොත් මේ දැන් මේ වටින දැන් ආනාපානේ නැත්නම් හුස්ම ඉහළ පහළ යන ක්‍රියාවලිය ජීවිතය සම්බන්ධයෙන් තියෙන වටිනාම දෙන්නේ. ඒක ඒක නතර වුණොත් ඉවරයි. එතකොට දැන් ඒක නමුත් අපි දන්නවා මේක නතර වෙනවමයි. කියන්නේ නතර වෙනවමයි කියන එකෙන් අදහස් කරන්නේ මේක පිළිබඳව තියෙන අපේක්ෂාව බලාපොරොත්තුව අපිට අතහැර ගන්න වෙන අවස්ථාවක් එනවා. දැන් මෙතනින් එහාට මේක මට මේක මේ ඉවර වෙනවා. නේ? හුස්ම යන වෙලාව කියලා අපි ඔකට කියන්න පුළුවන්. නැත්නම් මැරෙන වෙලාව කියලා කියන්න පුළුවන්. නොඑක විදිහට ගියට හැකියි. දැන් මේ ජීවිත පැවැත්ම කාය සංකාරය, කාය පැවැත්මට මූලික සාධකය වෙලා තිබුණු මේ ආනාපානය දැන් අතහැරෙන්න, දැන් නිමා වෙන්න, අවසන් වෙන්න යන්නේ. එතකොට දැන් අපි අවබෝධයෙන් ඉඳ අවබෝධයටපත් වෙලා ඉන්නව නම් මෙය නিত্য දෙයක් නෙවෙයි, අනිත්‍ය දෙයක්. ඊළඟට මේක සමුදේ වුණා වගේම වය වෙනවා. ඒ කියන්නේ හටගත්තා වගේම නිමා වෙන එක. ඒකයි ස්වභාවය කියන අවබෝධය තුල හිටියනම් මේක අවසන් වෙන්න කිට්ටු වුණාම අවසන් වෙමින් යනකොටත් ওই අවස්ථා දෙකේනේ අපි පසුවන්නේ අවසන් වුණයින් පස්සේ අපේ මේ පිළිබඳව අදහසක් නැහැනේ. ඒක අපි අවස්ථා දෙකක ඉන්න එකක් අවසන් වෙන්න ලං වීම. එතකොටත් අපිට මේක හිත සැහැල්ලුයි. හිත සැහැල්ලුයි මොකද මේ මේක බොරුවක් නෙමෙයි සත්‍යයක් ඇත්තක් මේක නිමා වෙනවා කියන්නේ. එතකොට අපිට මේකේ ඇත්තට මොන දීමක් තමයි ඔතන දැන් ඔබතුමිය අහන්නේ මේක මේක සූදානම් වෙන්නේ කොහොමද නැත්නම් අපි කොහොමද මේ වෙලාවේ හිත පවත්වා ගත යුත්තේ වගේ අදහසක් මේ ඔතන මතු කරන්නේ. එහෙම නේද? ඒකම නෙමෙයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ භාවනාව ඇතුලේ ඉඳන්දී භාවනාව තුලින් මෙය දුවෙනකොට ඒ බය සහිතය නැති කරගන්නේ කොහොමද කියන එකත් ඒ ඒ ඒ ප්‍රශ්න දෙක මෙතන තියෙනවා. ඔව්. ඇත්තටම භාවනාව තුළින් කරන්නේ ඔය ඇත්ත తත්වයට මූණ දෙන්න සූදානම් වීමක් වගේ දෙයක්. මේ භාවනාව හුඟක් එක්කද කියන පදෙන්නේ භාවනාව හඳුන්වන්නේ හුඟක් තැන්වල පුහුණු වෙනවයි කියන එක. එතකොට භාවනාව ඇතුලේ අපි ආනාපානයේද සතිමත් වෙලා ඉන්නකොට අපිට එහි ගති ගුණ, ගති ලක්ෂණ, ස්වરૂප ස්වභාව ටික වැටහෙනවා. අපි අර සලක්ෂණ කියලා කිව්වේ. මේ මොහොතේ පවතින ගති ලක්ෂණ. එතකොට අපි ඒ තුලින්මයි ප්‍රඥාවට යන්නේ මේ ආනාපානය යම් යම් දවසක යම් මොහොතක ඊළඟ තත්පරේ වෙන්න පුළුවන් ඒක යම් මොහොතක නතර වෙනවා. නතර වෙන බවට සාක්ෂි තියෙනවා වුණ තරම්. මොකද අනිත් අයගේ ආනාපානිය නතර වෙච්ච අපි ඕන තරම් අත්දැකලා තියෙනවා. එතකොට ඒක සාක්ෂි තියෙනවා, පැහැදිලි සාක්ෂි තියෙනවා. එහෙනම් මගේ ආනාපානියත් නතර වෙනවා. මේ නතර වෙන මොහොත අපිට කියන්න බෑ ඊළඟ තත්පරේ වෙන්න පුළුවන්. තව අවුරුදු 10කින්, 20කින්, 30කින්, 50කින්, 60කින් වෙන්නත් පුළුවන්. ඒකට අපිට කියන්න බෑ. ඒ තරමට මේක අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ මේකම. එතකොට ඔය අවබෝධය තුල ඉන්න කෙනා හුස්ම පිළිබඳව අනිශ්චිත ස්වභාවයෙන් ඉන්නේ. සැහැල්ලුවෙන් ඉන්නේ. ඒක එයාට කොයි වෙලාවෙ හුස්ම ගියත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හුස්ම යනවා ආනාපානේ නිරෝධ වෙනවා වය වෙනවා නිමා වෙනවා අපිට බැරි මේ නිමාවට වයට එකඟ වෙන්නනේ. එහෙමනම් අපි ආනාපාන සතිය තුල ඉන්න අවස්ථාවේ භාවනාව තුල ඉන්න අවස්ථාවේ මේ ආනාපානය හොඳට ප්‍රකට කරගෙන එහි ගති ලක්ෂණ සොලක්ෂණ දකිමින් මේ මානසිකත්වය අපි ඇති කරගන්නවා. දැන් පේනවා නේද මගේ හුස්ම. මේක දැන් හොඳට වැටෙනවා මගේ පෙනහළු පිම්බෙනවා, හැකිලෙනවා. ඇතුල් වෙනවා ආයු ධාතුව පිට වෙනවා. මේ ක්‍රියාවලිය හොඳට තියෙනවා. ඊළඟට ඒකින් ඇති වෙන කායික පහසුව භුක්ති විඳිනවා මම. සුඛපටි සංවේදී. පීති පරිසංවේදී මට මානසික මේකේ සාහනයක් තියෙනවා. ඒ ඔක්කොම ටික සත්‍ය බොරු නෙමෙයි. ඇත්ත වර්තමානව. නමුත් අපි මේ සත්‍ය, මේ පවතින දේ ගන්නෙ අනිත්‍ය සංඥාවෙන්. මේ දේවල් ටික මෙහෙම තිබුණට ඊළඟ තත්පරේ ඊළඟ මොහොතේ ඊළඟ දවසේ ඊළඟ මාසේ තව අවුරුදු කීපයකින් හරි 50කින් 60කින් හරි මේ පවතින මේ රූප ධර්ම ටිකේ මේ පැවැත්ම නිමා වෙනවා. අවසන්. ඒතකොට ඒ ඒ මානසිකත්වය අපි හදාගන්නේත් වශයෙන්ම අර ආනාපාන සතිය ඒ භාවනාව තුළදී. මොකද ඒ වෙලාවේ තමයි අපි හුස්ම දිහා බලන වෙලාව. අනිත් වෙලාවට අපි වෙන වෙන වැඩනේ. හුස්ම දිහා බැරිලක් නැහැ. ඇත්ත වශයෙන්ම. අපි වෙන වැඩ. ඉතින් ආනාපාන සති භාවනාවට වාඩි වුණාම නැත්නම් ඒ භාවනාවේ දෙන අවස්ථාවේ අපි හොඳට හුස්ම දිහා බලන් ඉන්න වෙලාව. අනිත් පැඩ නතර කරලා දැන් හුස්ම දිහා බලන් ඉන්න. හුස්ම දිහා බලන් ඉන්න වෙලාවේ තමයි එහි අනිත්‍ය අනාත්ම ස්වභාවයත් මෙනෙහි කරන්නේ. ඕකම තමයි මම සාමාන්‍යයෙන් අනිත් දේවල් වලටත් කියන්නේ. දැන් උදාහරණයක් ඇටියට අපිත් එක්ක ඉන්න සහකරුවා හෝ සහකාරිය දිහා බලන්නකො අපි එයත් එක්ක වැඩ කරනවා මිසක උන්ද අනිත්‍යයි උන්ද අනාත්මයි කියලා මෙනෙහි කරනවද කොයිලාවකෝ දැන් තමන් එක්ක ඉන්න අපි හිතමු සාන්පුරුෂය නැත්නම් භාර්යාව නැත්නම් තමන් එක්ක එකට වැඩ කරන එක කියලා එයත් එක වැඩ කරනවා කතා කරනවා ප්ලෑන් කරනවා සැලසුම් කරනවා බෙදා හදා ගන්න හැබැයි එක තත්පරයක්වත් මේ මිනිස්සයා දිහා බලාගෙන ඉන්න මේ මිනිස්සයා අනිත්‍ය ධර්මතාවයක් නේද මේ මම මේ ගනුදෙනු කරන්නේ ස්වාමි පුරුෂයෙක් හැටියට තියාගෙන භාර්යාවක් හැටියට තියාගෙන මම මේ ගනුදෙනුවක් කරගෙන යන්නේ අනිත්‍ය වූ නාම රූප පුඤ්ජයක් එක නේද කියලා අපි හිතලා තියෙනවා. අන්න ඒ වෙලාව තමයි අපි අනිත් මිනිස්සයා භාවනා කමටහන කරගන්න වෙලාව. අනිත් හැම වෙලාවෙම අපි ඇයත් එක්ක අරගලයක් ගනුදෙනුවක් විතරයි යන්නේ. අන්න ඒ වගේ තමයි ආනාපාන සතිය ඔබතුමීට මම මේ කියන කාරණේ වැටහෙනවා. අපි හුස්ම ගන්නවා වෙන වෙන වැඩ කර කර හිටියට අපි හුස්ම දිහා බලන්නේ. එහෙනම් ආනාපාන සතිය කියන්නේ හුස්ම දිහා බලන වෙලාව. ඒ වෙලාවේ අපිට බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න මෙයාගේ හැටි මෙහෙමයි. මෙයා නිත්‍ය කෙනෙක් නෙමෙයි. මෙයා ආත්ම කෙනෙක් නෙමෙයි. මෙයා අවිපරිණාමී කෙනෙක් නෙමෙයි. විපරිණාමයටපත් වෙන කෙනෙක්. මෙයා ඇති වෙලා දැන් ওই වැඩ කර කර හිටියට මෙයා නතර වෙනවා යම් වෙලාවක. අන්න කමටහනට ගත්ත වෙලා. අන්න භාවනා කමටහනක් කරගත්ත වෙලා. ඉතින් ඕක අපි ඔහොමයි. අර ජීවිතයේ අනිත් දේවලුත් භාවනා කමටහන කරගන්නේ පොඩ්ඩක් නතර වෙලා. අපි එහෙම කරන්නේ අපි ද්‍රව්‍ය භාණ්ඩයක් වස්තුවක් වුණත් ඒක පාවිච්චි කරනවා මිසක ඒක කමටහන කරගන්නේ. ඒක පොඩ්ඩක් නතර කරලා කමටහන කරගන්නවා. මම මේ පාවිච්චි කරන ද්‍රව්‍ය භාණ්ඩේ වස්තුව මොකද්ද? මේක රූප ධර්ම එකතුවක්. උපාදාය රූපයක් මේක. මේකට දැන් මම පාවිච්චි කරන්නේ ගැත්ත හැබෑව. මේ කාර් එක අපි පාවිච්චි කරාට කාර් එක කමටහනක් කරගෙන තියෙනවා යම් දවසක. ඕක පොඩ්ඩක් නතර වෙලා බහැලා පොඩ්ඩක් මේක දිහා බලන් ඉඳලා තියනවාද මේ මොකද්ද මේ යකඩවල මම මේක උදේ හවස යනවා මේක ඩ්‍රයිව් කරනවා මම පදවනවා මේක කෑලි දානවා තෙල් ගහනවා එලයිමන් තියෙනවා ටයර් දානවා සර්විස් කරනවා ඒ ටික කරාට මේ කාර්යක අපි සමටහනක් කරගෙන තියනවා යම් මොහොතක කෙරුවොත් විතරයි මේකෙන් මේකට අනිශ්චිත වෙන්නේ එතකන් නිශ්චිතයි එහෙනම් ආනාපාන සතියදීත් අපි කරන්නේ ආනාපානයේ තුල ඉඳගෙන ඒක දිහා ඩිංගක් බලන එක කමටහන කරගන්න. කරගෙන බලපුවම අපිට ඒකේ අනිත්‍ය අනාත්ම ස්වභාවය තේරෙනවා. එතකොට අනිශ්චිත වෙනවා. ඒකට ඇලෙන ඇලෙන ගැටෙන මුලා වෙන ගැටින් අපි මිදෙමු. ඉතින් එතන ඉඳලා ඕන වෙලාවක ආනාපානය නතර වෙන්න පුළුවන්, නිමා වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඔබතුමී කියන්නේ තවදුරටත් මේ සංවාදයේ යනවාද මොකක්ද අදහස්? ඒකමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වේ ඉලාකාරයෙන් නැතුණා. එතන භාවනාවේ ඉන්න අවස්ථාවේදී සමාගයේ කුෂ්ම නැතිලා යනවා කියන එක දැනීමක් ඇති වුණොත් ඒ නැති වෙන්න තමයි නැරෙන්න නැරෙන්න නැරෙන අවස්ථාව සම්මුති මරණය නෙමෙයි ඒ භාවනාවේදී හුස්ම ටික පිට වීගෙන යනවා කියන එක අත්දකින්න පුළුවන් වෙන අවස්ථාවේදී ඒත් අපි අපේ හුස්ම කියන එක අනිත්‍යයි අනාත්මයි කියන ඒකය වැඩිවා නම් එතනත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක දැන් අවස්ථාවේදී ඔව් එතනත් දකින්න පුළුවන් දැන් ආස්වාසයේ විතරක් වෙනම ගත්තොත් එතන ආස්වාසයේ සමුදේවය දකින්න පුළුවන් දැන් උඩට ඇදගෙනම ඉන්නේ නැහනේ දිගටම. උඩට ඇදීම පටන් අරගෙන ආස්වාසේ ආරම්භ වෙලා තප්පරයක් දෙකක් පැවතිලා ආස්වාසේ නිමා වෙනවා. ආස්වාස් ප්‍රස්වාස දෙක වෙන වෙනම ගත්තත් එතන ඒකේ සමුදේවය දකින්න පුළුවන් නේ. ඊළඟට ආස්වාද ප්‍රස්වාස ක්‍රියාවලිය තාම වය වුණේ නැහැ. නමුත් හැම ආස්වාසයක්ම සමුදේ වෙලා වය වෙනවා. හැම ප්‍රස්වාසයක්ම සමුදේ වෙලා වය වෙනවා. හැබැයි තාම මේ ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය සමුදේ වෙලා පවතිනව වය වුණේ නැහැ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් ආස්වාද ප්‍රසආසය තුලින්මනේ. ඔබත් මේ කියන කහරි මට තේරෙනවා. ඒ හැම ආස්වාදයක් හැම ප්‍රසආසයක් තුලින්ම මේක දකින්න පුළුවන්. ඊට පස්සේ අපි ආස්වාද ප්‍රසආස ක්‍රියාවලිය. ඒකේ වය අවස්ථාවනේ ටිකක් මේ ආස්වාද ප්‍රසආස වල සමුදේ වය අවස්ථාව අපිට ඉච්චර ප්‍රශ්නයක් නැහැ. මේ ආස්වාසය ඉවර වුණාට ප්‍රස්වාසය වෙනව බව අපි දන්නේ. ප්‍රස්වාසය නිමා වුණාට ආස්වාසය වෙන බව දන්නේ. එහෙනම් ක්‍රියාවලිය යනවා. හැබැයි මේ ක්‍රියාවලිය නතර වෙනවා යම් වෙලාවක. නේ? ඒ ක්‍රියාවලිය ස්වාමී ක්‍රියාවලිය ස්වාමීලාගේ භාවනාව ඇතුළත අත්දකින්න පුළුවන් ද නතර වීමක් සුළු කාලයකට හරියට ඒකත් ආපහු පස්සම්බය අවස්ථාවේ සමහර වෙලාවට මීට ආසන්න අවස්ථාවක් අපි අත් වෙනවා. පස්සම්බය අවස්ථාව කියලා කියන්නේ ආසන්න පස්සා නතර වෙන්නේ නැහැ. නතර වුණොත් නැරෙයි. නමුත් සංසිඳින් අවස්ථාවක් තියෙනවා. පස්සම්බයං කාය සංකාරං කියලා. දැන් මේක ඔව් නොදැනී ගිහිල්ලා තොණිය වෙලා ගිහිල්ලා තියෙන ඒක නිසා නොදැනී. අනිත් එක නිකන් අර ගැසි ගැසි වගේ ඔය ටිකා මේ තිබිලා ආයෙ ප්‍රකට වෙනවා. දැන් අප්‍රකටව තිබිලා එතකොට අපිට හිතෙන දැන් හුස්ම ගන්න නැද්ද? වගේ අවස්ථාවකටත් එනවා. පසම්වේගල කියන්නේ ඒක තමයි. ආයෙ ප්‍රකට වෙනවා. ඉතින් අපිට අර එතෙන්ට ආසන්න අවස්ථාවකට අපි එනවා. පසම්වේ අවස්ථාව ඇත්තට මේක නිරෝධ නෙවෙයි. මේ කියන්නේ ආස්වාද ප්‍රසආසයේ නිම වෙලා නැහැ. නිම වුණොත් නැරෙනවා. නිමයි කියන්නේම අපි ඒක මරුණා කියන එකමයි. නමුත් අපිට අත්විඳින්න පුළුවන් ඊට ආසන්න අවස්ථාවක් අත්විඳින්න පුළුවන්. එහෙම. හොඳයි එහෙනම් අපි අදට දහම් හමුව නිමා කරමු. අපිට සාමාන්‍යයෙන් අපි ගන්න කාලය නිමා වෙලා තියෙන නිසා එතකොට අපි මේ සතිමත් බව වැඩි වීම කියන තේමාවෙන් සතිපට්ඨාන දේශනාව ගුරු උපදේශය හැටියට තියාගෙන කරගෙන යනා වූ මේ සාකච්ඡා මාලාවේ අපිට තව ටිකක් ඉතිරිව තිබෙනවා. ඒ තමයි ධම්මානුපස්සනාව කොටස. අපි ඊළඟ හමු වෙන අවස්ථාවේ හිත නෙමෙයි අනිද්ද දවස් තමයි අපේ නියමිත දවස. එදාට මුණ ගැහුණා අපි ධම්මානුපස්සනාවට ප්‍රවේශ වෙලා මේ ධර්මතා පිළිබඳ සිහිනුවන වැඩිම කියන කාරණේ මේ සූත්‍ර දේශනාව ඔස්සේ අපි ටිකක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි මේ දස සංඥා කොටස නිමා කළා. ඉන් අන්තිමට අපි කතා කරේ මේ ආනාපාන සංඥාව. ඒක ජීවිතයේ පැත්තෙන් ගත්තම බුදුහාමුදුරේ එකපාරටම පාඩම් දෙකක් උගන්වනවා ආනාපාන සංඥාවෙන්. එක පාඩමක් තමයි ජීවිතයේ පැත්තෙන් ගත්තම වටිනාම දේ ආනාපානේ ආශස් ප්‍රසාර ක්‍රියාවලිය. ඒක ගැන අනිශ්චිත වෙන්නේ. ඒක අනිත්‍ය අනිත්‍යානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී ප්‍රතිනිසග්ගානුපස්සී වශයෙන් ඒ තුල පවතේ. ඊළඟට නිවන පැත්තෙන් ගත්තම අපි උපයාස අපයාගත්ත මේ නිවීම සැනසීම සාන්ත සංහිඳියා බව දැනටමත් නිබ්බුතින් බුඤ්ජමාන භුක්ති විඳින නිවන ඒකත් අපිට භුක්ති විඳින්න කියන අනිත්‍ය සංඥාවෙන් අනාත්ම සංඥාවෙන්. ඉතින් ඒකත් තවත් ලොකු ගැඹුරු පාඩමක්. ඉතින් එක්තරා දන්න දෙයකින් නොදන්න දෙයකට යෑමක් වගේ එකක් මෙතන තියෙනවා. දන්න දේ දැන් හොස්ම. ඒක අපි දන්නවා. ඒක අපි ඕන තරම් අත්විඳලා තියෙනවා අත්දැකලා තියෙනවා තමාතොලින් නොවුනත් මේක නිමා වෙනවා කියන එක. ඉතින් දන්න අත්දැකීම සෑහෙන දුරකට ප්‍රත්‍යක්ෂයේ තියෙන අත්දැකීමක් තුළින් ඊට වඩා සංකීර්ණ අත්දැකීමකට ගිහිල්ලා තමන් සම් නිවනක් නිවීමක් සැනසීමක් භුක්ති විඳිනවා නම් ඒකත් අනිත්‍යානුපස්සී අනිත්‍ය සංඥාවෙන් භුක්ති විඳින්න අතහැරලා භුක්ති විඳින්න මේක නිමා වෙන දෙයක් හැටියට බාර අරගෙන භුක්ති විඳින්න අනිශ්චිතව භුක්ති විඳින්න අපිට පුරුදු කරන්න. ඒක තමයි එතන තමයි නිවීම තියෙන්නේ. ඒකට නිශ්චිත වුණොත් මේ නිවීමට මේ දැනසීමට යම් කෙනෙක් නිශ්චිත වුණොත් ආපහු ඔහු පස්සට යනවා. ඉතින් ඒක නිසා අන්නේ අවසාන ගැඹුරු පියවර තමයි මේ ආනාපාන සංඥාවෙන් අපිට ඉගෙනන්නේ. අද අපේ අවධානය යොමු මේ කාරණේ. හොඳයි අපේ කල්යාණ මිත්‍ර පිරිස බොහොම ඉවසීමෙන් කරුණාවෙන් මේ කාර්යයට සම්බන්ධ වුණා. ඒ වගේම අදහස් යෝජනා ගැටලු ආදී ඉදිරිපත් කිරීමෙන් අපේ සාකච්ඡාව සාරවත් කෙරුවා. ඉතින් මේ කාර්යයේ සංවිධානය කරන ඇත්තෝ ඒ වගේම මේ සාකච්ඡා සංරක්ෂණය කරලා අන්තර්ජාලගත කරලා අනිත් අයට අහන්න විමසන්න සලස්සන ඇත්තෝ ආදී හැම දිනාම අපි ඊටාම කෘතවේදීත්වයෙන්, කල්යාණ මිත්‍රත්වයෙන් සිහි කරනවා. මේ අප දරන්නා වූ යහපත් උත්සාහය තුලින් අපි හැම දිනාගේම ධර්ම අවබෝධය ප්‍රවීණත්වයටපත් වෙලා ගැඹුරු වෙලා ඒ වගේම මේවා අහන කියන ඇත්තන්ගේ ධර්ම අවබෝධයත් වැඩි වෙලා ඒ ඇත්තු ධර්ම මාර්ගයට අපි වගේ යමු වෙලා අපි සියලු දෙනාට මේ ලබාගෙන තියෙන උතුම් මනුෂ්‍ය ජීවිතයේ තුලදීම මේ ශාන්ත ප්‍රණීත తත්වය මේ නියුණු සැනසුම් බව සාක්ෂාත් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව උදා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අද අපේ සදහම් හමුව නිමා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි Thank you. Thank you.